ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අරියෝ කෝ භික්කවේ සම්මා සමාධින් දේචිස්සාමි සෞපනිසා සපරික්ඛාරා තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තීති ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක් ආරම්භය සලකුණු කරමින් පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි මේ ධර්ම මාතෘකා විදිහෙන් තියාගත්තේ මේ pāli පාඨය මම උපුටා ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති මහා චත්තාරීසක සූත්‍රය. ඇතර මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ටිකක් දිගයි. දීඝ නිකායට වැඩිය නම් කොටයි. නමුත් සෑහෙන දිග සූත්‍රය. ඉතින් මේ සූත්‍රය <clears throat> මේ වැඩමුළුවේදී අපිට සම්පූර්ණ කරන්නම පුළුවන් වේද කියලා කියන්න බෑ. <clears throat> කෙසේ නමුත් ඒකේ තියෙන කාරණා බොහොම වැදගත් භාවනා ජීවිතයකට ගොඩක් උදාහරණ උපහැරණ ගෙන අර දෙයක් නිසා මේ රිට්‍රීට් එකේ නැති වුණත් ඊගාවෙකේදී හරි සූත්‍රය දිගට කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුත් දන්න පරිදි ඒවා කාට කාටත් පස්සේ අහන්න අවස්ථාව සැලසෙන නිසා දිගට සම්බන්ධ වෙලා පවතින්නේ කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ සූත්‍ර පාඨිය සූත්‍ර පාළිය සඳහන් කරන විදිහට අරියෝකෝ භික්කවේ සම්මා සමාධින් දේශී ස්වාමීන් වහන්සේ උඹලාට මම ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරන්නයි හදන්නේ. සෞපනිසා සපරික්කාරා. ඒක උපනිෂ්ඨේ සම්පatti සහිත වූ පිරිවර සහිත වූ සම්මා දිට්ඨිය සම්මා සමාධිය ගැනයි මේ සරුවචාන්සේ මාතෘකා තියන්නේ. තං සුනාත කියලා සරුවචනාංශේ පිරිසට අවධාරණයක් කරනවා ධර්ම ගම්භීරත්වයක් ඇති කරනවා ධර්ම ගෞරවයක් ඇති කරනවා ඒ ආසව් මනාකොට අසා සාදුකං මනසිකරෝත හිතේ මනාකොට දරාගන්නේ කිය. භාසිස්සාමිති දැන් ඔන්න මම කියන්න හදන්නේ කියලා. ඒ මේ තමයි සරුවචන් වහන්සේ මේ පිරිසට ධර්ම ගෞරවය ධර්ම ගම්භීරත්වය ඇති කරන හැටි. ඉතින් එතකොට මේ පිරිස දන්නවා දැන් සරුවචන් වහන්සේ බොහොම හිතේ කලස් කරගෙන ඇහ කන හිත කන දෙක යොදවලා අහන්න තරම් වටින ධර්ම කොටාසිකුයි මේ දේශනා කරන්න හදන්නේ කියලා ඒ පිරිසගේ අවධානය ගරුකා භාවනීය තාලෙට තමන්නාසික දිශාවට ඇද ගැනීම සඳහායි සුනාත සාදුකම් මනසිකරෝත භාෂිස්සාමීති කියන වචනේ සඳහන් කරන්නේ අසන්නා විසින් පිළිපැදිය යුතු පිළිවෙල සුනාත ධාරේත කියන එකයි කියන්නේ මනසිකරෝත කියන එකයි මේකේ සඳහන් කරන්නේ මම දැන් කියන්න හදාන්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ මහා චත්තාරික සූත්‍රයේ ප්‍රධාන තේමාව වෙන්නේ ආර්ය සම්මා සමාධිය. ඉතින් මේ විදිහට මාතෘකා තපපු සරුවචන් වහන්සේ කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධි කියලා සෞපනිසා සපරික්ඛාරා. මොකද්ද මහන්නේ මේ ආර්ය වූ සම්මා සමාධිය උපනිෂේ සම්පatti සහිත ඒ වගේම පිරිවර පිරිකර සහිත වූ ආර්ය වූ සම්මා සමාධිය කුමක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. මේකට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න, කත්තු කම්මිතා ශීර්ෂයෙන් නගන ප්‍රශ්න. මෙහෙම දැන් මාතෘකාව තියලා පිරිසේ අවධානය Taman දිහාවට ගත්තට පස්සේ සරුවචනාංශي දැන් මේ ප්‍රශ්න නැගුවට පිරිසේ ඉන්න කට්ටිය කත උසලා මම කියන්නම් කියලා උත්තර කියන්න යන්නේ මේ දන්නවා මේ ਸਰුවචනාංශයේ මේ පිටිසට මාත්‍රකාව හඳුන්වා දීලා අවධානය ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් මෙතන තියෙන්නේ කියලා. ਸਰුවචනාංශ මේ ප්‍රශ්නේ නගන්නේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් විදිහට නැත්නම් උත්තර දීම සඳහා මනස එල්ල කරනවා. අරමුණට එල්ල කරනවා. කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසා සපරික්කල. මොකද්ද මහණෙනි මම දැන් අර කලින් කියාපු ආර්ය වූ සම්මා සමාධිය උපචාර උපනිෂේ සහිත සම්පත් සහිත පරිස්කාර සහිත සේයති ඉදං එසේනම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා ආර්ය වූ සම්මා සමාධිය උපනිෂේ සම්පatti සහිත පිරිවර පිරිකර සහිත සම්මාදිට්ඨිය කියන්නේ ඒ සම්මාදිට්ඨියට පූර්වංගම වෙන්නා වූ සම්මා සමාධියට පූර්වංගම වෙන්නා වූ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන මුල් හත එල්ල වෙලා මුල් හත එකම හිතක පහළ වෙලා මේ ටික ඒක රස වෙච්ච වෙලාවක තමයි මේ ආර්ය වූ සම්මා සමාධියක් පහළ වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මාර්ග ඥානයක් පෙළ ගැහින්නේ. ඒ පෙළ ගැහිම සඳහා සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට උදව ආධාර කෙරෙන්න ඕනේ. ඒ සංඝා සංකප්පේ හරහා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඇවතුම් පැවතුම් ටික කාය වාචසික ක්‍රියාකාරකම් පෙරෙන්න ඕනේ සුද්ධ වෙන්න ඕනේ. ඒ අනුව මේ පුද්ගලයාට ඒ සම්මා වායාම සම්මා සති කියලා ඒ අනවශ්‍ය අවුල් පාස වලින් තොරව තමයි හම්බෙච්ච මේ මනුස්ස ජීවිතයේ නියම වෑයම කියන්නේ මොකද්ද? කළ යුත්ත මොකද්ද කියලා වැටහිලා ඒ අනුව සම්මා සම්මා සතිය ඉස්සර වෙනවා. මේ සතිය තමයි මේ සම්මා සතිය තමයි සම්මා සමාධියට ආසන්නම කාරණා වෙන්නේ. ඒ සම්මා සතියත් සම්මා වායාමේ පීඨාධාර ලබනවා. ඒ සම්මා වායාමයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ කියන එදිනදා ජීවිතයේ අවතුම් පැවතුම් වලින් එහෙම නැත්නම් මාර්ග චිත්තක්ෂණේ නම් විරතිචෛතසුක තුනක් වශයෙන් ආධාර උපකාර කරන්න ඕනේ ඒ සඳහා ඒ යෝගාවචරයේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයත් කියන යහ දැක්ම සහ යහ කල්පනා පෙළ ගැහිලා තියෙනවා ආන්නේ විදිහට පෙළ ගැහුනට පස්සේ මේ පහළ වෙන සම්මා සමාධියට කියනවා අරියෝ සම්මා සමාධි කියලා ආර්ය වූ සම්මා සමාධිය. ඉතින් මේ සමාධිය අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න මේ සමාධිය සරුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සරලත් ඒ ඉන්දියානු සමාජයේ තිබිච්ච බවක් සාක්ෂි කීපකින් පේනවා. මොකද සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත් එක්කම වගේ සුළු දින ගානකින් පියමා රජුරෝ වප්මගුල් කරන වෙලාවෙදිත් මේ සිද්ධාර්ථ කුමාරයෝ අහසේ පලක් බැඳගෙන දඹ ගහයට දඹ හේවනේ අහසේ පලක් බැඳගෙන ඉඳලා තිනවා එර සංසාරගතව ගෙන ආපු පුරුද්දට ඒ වාගේම ගීගේ අතහැරලා ගිහිල්ලා ඉස්සල්ලාමගේ හම්බෙච්ච ආලාර කාලාමුද්‍රකාරාම පුත්‍ර වගේ ආචාර්යවරු ගාව හත්වෙනි ධානය අටවෙනි ධානය දක්වා ඒ සමාධිය දිනු පවණු කරන අරූපාවචර ධානය දක්වාම දිනු පවණු කරන ක්‍රම තිබිලා තියෙනවා. ඒකේ වගේම බොහොම ගරුභාවනීය ජීවන පැවැත්මක් විදිහට මේ ප්‍රවෘජ්‍යාව බ්‍රාහ්මණික ආගම ඇතුලේ තිබිලා තියෙනවා. නමුත් ඒ පොදුවේ පැවතිච්ච ජන විඥානයේ කවුරුත් වගේ දන්න බ්‍රාහ්මණ ආගම තුල කුල ભેදය එහෙම නැත්නම් ඒ යාග හෝම ක්‍රම බමුණන් අතර ඊ타ත්ම දේශපාලන ආර්ථික වශයෙන් ස්ථාවරකමක් ඇති කරගත්ත විශාල දේශපාලන පද්ධතියක් ආර්ථික පද්ධතියක් තිබිලා තිනවා. සම්ප්‍රදායන් කුල ඒ බමුණන් විසින් බ්‍රාහ්මණ ආගම ඒ නාම ලැබීමට හේතු වෙච්ච බමුණන් විසින් මේ ශ්‍රමණයන් එච්චර ගරු කළ සලකපුවා පේන්නේ නැහැ. මේ නිසා හරි අසරණ භාවයකටපත් වෙනවා ඉතිහාසයේ දිහා හැරිලා බලන බෞද්ධයත් නැත්නම් ඉන්දියානු ඉතිහාසය ගැන හොයා බලන ගවේෂකයත් සෑහෙන අමාරුවකටපත් වෙනවා කොච්චර අමාරුවකටපත් වෙලාද කියලාද කියනවනම් අද සිංහල බෞද්ධයා පවා නැත්නම් අද තියෙන බුද්ධ ආගම ගැන විවෘතව බලන කෙනා පවා බොහෝ විට වැරදි අදහසකට එනවා සරුවචන් වහන්සේ මේ Hindu ආගමෙන් සම්මා සමාධි භාවනාවත් කර්මසා කර්මඵලයක් කියන කාරණා බුද්ධ ධර්මයට ගත්තයි කියන. ඒකෙන් මධ්‍යත්ව කල්පනා කරන ඕනම කෙනෙකුට එන හැඟීමක් තමයි ඒ දෙක ඒ වෙනකොටත් ඉන්දියානු සමාජයේ තිබිලා සරුවචනාංශයක Hindu ආගමෙන් ණයට ගත්ත දෙකක් කියලා. නමුත් මේක ප්‍රයෝගයක් බව එහෙම නැත්නම් Hindu කාර්යය විසින් කරන ලද නීච තත්වයකටපත් කිරීමක් බව <clears throat> තේරුම් ගන්න තියෙන හේතු සාධක සියල්ල මකලා තියෙනවා. නමුත් ඉන්දියාවේ යම් කෙනෙක් ඉපදිලා ඉන්දියානු ඉතිහාසය හොඳට හදාarලා තියෙනවා නම් ඊට පස්සේ මේ මිනිස්සයා ඉන්දියානු ඉතිහාසයේ බුද්ධ ආගම පැත්තෙන් බලනවා නම් ඒ මනුස්සයාට ඊට වඩා වෙනස් කතාවක් කියන්න වෙන්නේ කියලා ඉන්දියානු මෑතකදී පළ කරන ලද පොත්වල සඳහන් කරලා තිබුණා ඒ මනුස්සයා ඉන්දියන් ජාතිකයක හොඳ පඬිතෙක් එයා බුද්ධාගම පැත්ත බුද්ධාගම ඇහෙන් බලනකොට කියනවා ඉන්දියානු සමාජය Hindu දැන් වෙනකොට Hindu වෙලා තියෙන එක ඒ Hindu ආගම බුද්ධ ආගම ගැන සඳහන් කරන්නේ මුළු ඉන්දියානු ඉතිහාසෙම එක වාක්‍යයකින්. මේ Hindu ආගම තියෙන කාලේ බුද්ධ ආගම නම් ආගමක් පහළ වෙලා විනාශ වෙලා ගියා ඉච්චරයි. ඒ තරමටම මේක පුංචි තිතක් කරලා තිනවා ඉන්දියානු පසුබිමේ ඉතිහාසයේ නමුත් ඒ පුද්ගලයා හේතු කාරණා සාහිතක පෙන්ලා දීලා තිනවා ඕනම කෞතුකාගාරයකට යන්නේ කියලා. ඕනම ඉන්දියානු නටබුන් ප්‍රදේශයකට යන්නේ කියලා ඒකේ 80%කට වැඩිය තියෙන්නේ බෞද්ධ බුද්ධ ආගම සම්බන්ධ දේවල්. ලියලා තියෙනවා ගල් සෙල්ලිපි එහෙම නැත්නම් ගලින් කොටන ලද ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ලිපි 1200ක් නැත්නම් ඒ සෙල් ලිපි විතරක් නෙවෙයි ගලෙන් කොටන රූප වගේ දේවල් 1200ක් විතර වගේ ජාතික ලයිස්තුවේ තියෙනවා කියලා ඒකෙන් 120ක් වගේ ගාණක් ජෛනාගමට අයිති තව 100ක් 200ක් විතර ඔය කියන Hindu ආගමට අයිති ඉතුරු සියල්ලම බෞද්ධයි කියලා. නමුත් ඉතිහාසය ලියන එක නා ලියන්නේ බුද්ධ ආගමක් කියලා එකක් ඉන්දියාවේ පහළ වෙගෙන නැතිලා ගියා. ඇත්තට නැති වෙලා කියන්නේ නැති කරා මේ ඉතිහාසය විකෘත කිරීම නිසා. අන්න ඒ විකෘතයේ ඉදිරිපත් කිරීමට අහුවෙච්ච චෛතසිකයක් තමයි සමාධියත්. ඒක කියන්නේ මේ බුදු ආමතුරු ඒක Hindu ආගමෙන් ණයට ගත් එකක්. ඒක liverලා මේ බුද්ධ ආගමට ඈඳගත් දෙයක්. කර්ම සහ කර්මඵලයේ වගේම. නමුත් ඒ ගවේෂකයා පවා කියනවා එවකට Hindu ආගමක් කියන එකක් තිබුණේ නැහැ තිබුණේ බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණ ආගම බුද්ධ ආගමෙන් ආభాසය ලැබුවට පස්සේ සර්වචන්නාංශයේ ව්‍යාකරණය මානව පරිණාමයට එකතු වුණාට පස්සේ ਸਰවචනතික හික්මීම මානවයට එකතු වුණාට පස්සේ ලියන ලද පොත්වල බ්‍රාහ්මණ ආගම විදිහට නෙවෙයි පේන්නේ සිද්ධියක Hindu ආගම වශයෙන් ඒ Hindu ආගම බොහොම පසු කාලිනව ඒ නමවත් ඉන්දියානු නමක් නෙවෙයි ඒක මේ මුස්ලිම් ආක්‍රමණය නිසා මුස්ලිම් නොවන සෑම අනිකුත් කටයුතුකටම Hindu කියන නමක් දාගෙන ඇති කරගත්ත නමක් ඒක නිසා අද අපි බලන්නේ අන්නේ වගේ විකෘත වෙච්ච තත්ත්වයක කියලා මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ බ්‍රාහ්මනිසම්, බුද්දිසම් and Hinduism කියලා බොහෝම ලස්සන ප්‍රකාශයක් කරලා දුන්නා. ඉන්දියානු කෙනෙක්මයි ලියලා තියෙන්නේ. ඒක බොහෝ අප්‍රසිද්ධ පොතක් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ තියෙන. නමුත් මේ පුද්ගලයා පෙන්ලා දෙන්න හදනවා මේ සරුවචන් වහන්සේ නිසා තමයි ඒ වකට තිබුණු ඒ බ්‍රාහ්මණ ආගම් පවා පණ ගහලා පිළිවෙලක් ඇතුව ව්‍යාකරණයක් සහිතව ක්‍රමයකට හැදිලා ආවේ. ඒ හැදිලා ආවට පස්සේ ඒ ශරුවජන් වහන්සේගම ගත්ත ක්‍රම අනුව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගම් සකස් කරලා ඒ ඒකෙන්ම පහර දීලා ශරුවජන් වහන්සේ ධර්මයත් සංඝයත් ඉන්දියානු භූමියෙන් තුරන් කරා. මෙන්න මේ ශ්‍රේෂ්ඨ මේ වගේ නැත්තම් කියන මේ තුච්ච මේ පාහර මේ වැඩේ කරද්දී සිංහලයා විතරයි මේ ශරුවජන් වහන්සේ ශරුවඥ ස්වරූපයෙන් අවුරුදු 2600ක් රැක්කේ. සරුවචනාංශික මේ ධර්මයේ අද වෙනකන් අවුරුදු 2600 රැක සිංහලයක්. අපිට බොහොම අපහසුකලටපත් වෙලා අපි කීප වතාවක් අපේ සංඝ සමාජය කැඩිලා වැටුණා. කැඩිලා වැටුණාට පස්සේ රාජ්‍ය අනුග්‍රහය දීලා පවා මෑත ඉතිහාසයේදී නැවත නැවතත් කොහොම හරි කරලා මේ සංඝයා මේක රැකගෙන ආපු නිසා නැවතත් ඉන්දියාවටත් අනෙකුත් රටවල් වලටත් ලංකාව ආරහ තමයි ඒ සරුවචනසික පණිවිඩය අරන්ගියේ. ඒ අනකොට තාම පොදුවේ තියෙන මතය තමයි මේ තාම සරුවචනහන්සේ මේ සමත භාවනා ඉගෙන ගත්තේ Hindu කාරෙන්ගෙන් මේ කර්මේ සහ කර්මඵල ඉගෙන ගත්තේ Hindu කාරෙන්ගේ කියන කතාව. නමුත් අර ඉන්දියානු ඉතිහාසයේ දිහා බුද්ධ ධර්ම පැත්තෙන් බැලුවොත් ඊට වඩා වෙනස් කතාවක් කියන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අතරමැද ඉන්දියාවේ පවා බොහොම සුළු ශ්‍රමණ පිරිසක් එවකට පැවතිච්ච ඉන්දියානු ජනමතය එතන ප්‍රසිද්ධ දේශපාලන මත සහ ආර්ථික මත කඩා බිඳගෙන රැඩිකල් වාදීව ගීගේ අතහැරලා සමාජයෙන් බැහැර වෙලා ශ්‍රමණ ආගමකට ගනව ඒගොල්ලෝ අතර සමාජලාට සමාධිය තියෙන ඉඩ තියෙනවා ඒගොල්ලෝ වනගතව ජීවිත ගත කරතනොත් ප්‍රසිද්ධ කියන බ්‍රාහ්මණ ආගමේ හෝ ප්‍රසිද්ධ තියෙන Hindu ආගමේ දෙයියන්ගේ මනමාල කතා මිස කිසිම සීලයක් කිසිම සමාධියකට කොහොමඩක්වත් ඉඩක් නැහැ. මේ විදියට බැලුවොත් විතරක් අපිට ওই ඉන්දියාවේ තියෙන බහුදේව වාදයේ තියෙන විකඩම් ගතිය දැක ගන්න පුළුවන්. නමුත් ਸਰවචනසිකේ පහළ වුණාට පස්සේ ලිවිච ඉන්දියාවේ සම්බන්ධ වැදගත් පොත් සේරම ලියුනේ ਸਰවචනසිකේ පහළ වුණාට පස්සේ ඒ සෑම දෙයකටම මේ ਸਰවචනාංශිකේ මේ ආර්ය සම්මා සමාධිය නැත්තම් මේ ආර්යත්වයටපත් උනාට පස්සේ මිනිස්සෙගේ පරිණාමය යන්න බලා ඉහළම කෙලටපත් උනාට පස්සේ ඒ මනුෂයට අවශ්‍ය කරන විනය, මනුෂයට කරන ව්‍යාකරණය, මනුෂයට අවශ්‍ය කරන මේ දේශපාලන පද්ධති හැදෙන්න පටන් ගත්තා. නමුත් අවාසනාවට වගේ ඒකට දීපු තේමාව දීපු සරුවචන් වහන්සේට ඉන්දියානු ඉතිහාසයේ තැනක් නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයට ඉන්දියානු ඉතිහාසයේ තැනක් නැහැ. ඒ සංඝයා නැහැ. නමුත් එතනදී ඒ ඓතිහාසික පදනමේදී සිංහලයට සිංහල ඇත්තටම රැකගෙන තියෙන මේ ත්‍රිවිධ රත්නේ රැක ගැනීම සඳහා සිංහල දරලා තියෙන වෙහෙස දිහා බලනකොට හුඟව දෙනෙක් දොස් කියනවා මේ මහා වංශයේ චූල වංශයේ වගේ දේවල් මේ දේශමාමකත්වයෙන් ලියන දේවල් කියලා වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කොහොම නමුත් මේ රැකිලා තියෙන රැකිල්ල මේ 2600ක් ගත වෙන වෙලාවේ මේ රැකිලා තියෙන රැකිල්ල නම් ඒක අපි අපගේ පුදුමාකාර ආශ්චර්යවත් සංසිද්ධියක්. සංසිද්ධියක් කියලා කියන්නේ අහඹයක්. මේක ගැන කියනකොට එකක් කියන්න ඕනේ අදත් ඔය වාගෙම නියම බුද්ධ ආගමට කෙනෙහිලි කම්මයි බෞද්ධයාගෙමුත් කෙරේ. නියම නියම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පදනමට බුදුන්සේ දෙන්න හදපු පණිවිඩයට පුදුමාකාර කෙනෙහිල්ලක් කාගෙම සිද්ධ වෙනවා. ඉතින් එවැනි පරිසරයක ඉඳගෙන එවැනි ඉතිහාසයක් සහිතව ඉඳගෙන යම් කෙනෙකුට ඕනේ නම් ආර්ය සම්මා සමාධියක් ඇති කරගන්න අපිට මේ මහා චත්තාරික සූත්‍ර වගේ දේවල් වලදී කෙලින්ම සරුවචනාංශය ඉදිරිපිට ඉඳගෙන අහනවා වගේ අපිට කාරණාවට බහින්න පුළුවන්. අපිට දර්ශනය දැක ගන්න පුළුවන්. මුල් ධර්ම ලබා ගන්න පුළුවන්. බහගෙන යන්න පුළුවන්. නමුත් ඒක වටේ තියෙන ආලවට්ටම දිහා බලනකොට එදත් අදත් ඉතාමත්ම සුළු පිරිසක් විතරයි මේකට මුළු හදින්ම බැහැගෙන මේකට ජීවිත පරිත්‍යාගයෙන් බැහැගෙන කටයුතු කරන්නේ. කෙසේ නමුත් පසුගිය අවුරුදු 30 40 දිහා බලනකොට අනේ එහෙම ඉදිරිපත් වෙන පිරිසේ පොඩි ප්‍රබෝධයක් පේන තියෙනවා. පොඩි ඉහළ නැගීමක් පේන තියෙනවා. ඒක මම හිතන්නේ ඒක එක්කන පුද්ගලයාගේ ප්‍රධාන කැපකිරීමක් හෝ අදිෂ්ඨානයක් නෙමෙයි මේක යුග පෙරලියක් මේ තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ එකතු වෙච්ච පිරිසක් කරන දේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. උපරිම ප්‍රයෝජන අරගෙන මේ අපහසුක මැදින් ඉතිහාසය හරහා දේශපාලන තාඩන පීඩන හරහා ආර්ථික කෙනෙහිලි හරහා මේ කටකතා ප්‍රබන්ධන හරහා සත්‍ය යට කරන ක්‍රමේ හරහා මේ පැමිණලා තියෙන දේ කොහොම හරි B ගත්තොත් සම්බන්ධ කරගත්තොත් මුගක් වෙලාවට මම අර මතක් කරන විදිහට අපටත් ශාසනයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අපි ශාසනයටත් වැඩක් කරා වෙනවා. ඒ නිසා මේ සමාධිය පිළිබඳව අද මේ අපි කතා කරනකොට 2012 පෙබ අප්‍රේල් මාසේ 26 වෙනිදා වෙනකොට ඉන්දියා ඉතිහාසයේ දෙස් දීපේකමයි අදත් සිද්ධ වෙන්නේ. අදත් මේ සමාධි චෛසිකය පිළිබඳ තියෙන මතිමතාන්තර දිහා බලනකොට ආර්ය සම්මා සමාධිය වරණගන්න ආර්ය සම්මා සමාධියට අර්ථකථනයක් දෙන්න බැරි තරම් මේ සමාධි කියන වචනේ වැරදියට පාවිච්චි කළා tie. ඒක එදත් එහෙමයි ඉතිහාසෙත් එහෙමයි අදත් එහෙමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට තමන් ළඟ දැනට තියෙන සමාධිය හරහා දැනට තියෙන දෘෂ්ටි හරහා මේ මේ සමාධි චෛතසිකය මාර්ග චෛතසික මාර්ග ඥානයේදී පහළ වෙන චෛතසිකේ මට්ටමට ගෙනිනවා කිව්වහම එදත් එකයි අදත් එකයි හෙටත් එකයි මෛත්‍රී බුද්ධ ශාසනයත් එකයි කාශ්‍යප සරුවචනසික ශාසනයත් එකයි අපි මේ වැඩ කරන ගෞතම සරි සරුවචන වහන්සේගේ ශාසනයත් එකයි ඒක දුෂ්කරමයි වෙන මොකක්වත් නිසා නෙවෙයි මේක පිළිබඳව තියෙන වැරදි අර්ථකථන නිසා ඉතින් මේ චත්තාරීසක සූත්‍රය ඉදිරිපත් කර ගැනීමෙන් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මේ සමාධිය සම්බන්ධයෙන් අපි ඉන්නේ දැන් කොයි වගේ තැනකද ඒ වගේ දුෂ්කරතාවයක් හරහා මේ ඇති ආපු මේ ධර්ම පණිවිඩය අපි සම්බන්ධ කරගෙන මේ සමාජයේ තව එක පියවරකින් මාර්ග සම්මාදිට්ඨිය හෝ ආර්ය සම්මාදිට්ඨිය නැති උනත් පියවරකින් තල්ලු කරගන්නේ කොහොමද කියන එක අපේ යුගයේ මෙහෙවර වෙනවා එක එකනෙක් විසින් සැපය උපයා ගත යුතු කාරණා වෙනවා. ඉතින් මේ විදිහට සම්මා සමාධිය මා සම්මා දිට්ඨිය පූර්වංගම වෙන බව මේ චත්තාරික සූත්‍රයේ සරුවචනාංශගේ ශ්‍රීමුක දේශනාවෙන් සඳහන් කරනවා තත්‍ර බිත්‍රගේ සම්මා සමාධි සම්මා දිට්ඨි පුබ්බංගම සම්මා දිට්ඨිය හැදුනොත් තමයි සම්මා දිට්ඨිය හරහා තමයි ඒ කෙනෙකුට මේ සම්මා සමාධිය මේ කියන ආර්ය සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ කතා කතමංච බික්කවේ සම්මා දිට්ඨි මොකද්ද මහන්නේ මෙහිලා සම්මා දිට්ඨිය වෙන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨිතෝ ජානාති සම්මා දිට්ඨි සම්මා දිට්ඨිතෝ පජානාති මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය වශයෙන් දැන ගැනීම සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැන ගැනීම තමයි මෙතන තියෙන සම්මා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය අයින් කිරීම නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මිත්‍යා දිට්ඨිය කියලා පිළිකාවක් වගේ දෙයක් ඔපරේෂන් කරලා අයින් කරන්න දෙයක් ඇත්තේ නෑ. මිත්‍යා දිට්ඨිය කිසි වැරද්දකුත් නෑ මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය බව දන්නවනම්. ඉන්දියානු ඉතිහාසය අපිට වෙනස් කරන්න ඕනේ නෑ ඉන්දියානු ඉතිහාසය කියන්නේ විකාරයක් බව දන්නවනම්. ඒ අනුව බුද්ධහමකට මේ වර්ණ ගන්නවන්ට හදන දේ අපිට වෙනස් කරන්න ඕන කමක් නැහැ. නමුත් කෙනහිල්ල මේකයි කියලා අපි දන්නවනම් ඒක එහෙම තිබිච්චාව. ඒකට අපිට වෙන හානිය අඩුයි. ඊට පස්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දන්නවනේ. ඉතින් අපි අද දවසේ ධර්ම තේමාව කරගන්න හදන්නේ කොහොමද කෙනෙක් ඒ ආර්ය සම්මාදිට්ඨියට උර දෙන ලය දෙන මට්ටමට සම්මාදිට්ඨිය සකස් කරගන්නේ කියලා. ඉතින් පසුගිය භාවනා සැසිවාරයේදීත් අපි මතු කරගත්තා. මේකෙදිත් මම කැමති ඒකට සාධක සූත්‍රයක් වශයෙන් අනුග්‍රහිත සූත්‍රය ඉදිරිපත් කරන්න. අනුග්‍රහිත සූත්‍රයේදී සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා පංචෛ භික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්තානි සංසාච පඤ්ඤාපල විමුක්ත්‍යාච පඤ්ඤාපල විමුක්තානි සංසාච මහන්නේ මේ සම්මා දිට්ඨිය හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට අපි තියනවා කියලා හිතමු. 100ක් නෙවෙයි. අන්නේ සම්මා දිට්ඨිය අංග පහකින් උපස්ථාන කරොත්, අංග පහකින් අනුග්‍රහ කළොත් ඒ සම්මා දිට්ඨිය චේතෝපල විමුක්තිය හෝ චේතෝපල විමුක්ති ආනිසංසයටපත් කරනවා. ඒ කියන්නේ සමාධි සමත පූර්වාංගම මාර්ග ඥානය හෝ ඵල ඥානය ලබා දෙනවා. එනතම් පඤ්ඤාඵල විමුක්තියාච පඤ්ඤාඵල විමුක්තානි සංසාර නැත්නම් <clears throat> විපස්සනා මාර්ගයෙන් මාර්ග ඥානය හෝ ඵල ඥානය ලබා දෙනවා. ඒක නිසා දැනට තියෙන මට්ටමේ සම්මා දිට්ඨිය සරුවචන් වහන්සේ කියන ආකාරයට පස්ස ආකාරයකින් අනුග්‍රහ කරනකොට ඒක මාර්ගඵල ඥානයකට تعلق කරනවා. සමතේ හරහා හෝ විපස්සනාව හරහා. ඒ නිසා මම හිතනවා මේ චත්තාරිසක සූත්‍රයේ මේ මුල් කොටසට ඒ අනුග්‍රහිත සූත්‍රයෙන් එලියක් වැටෙනවා. ඒක නිසා අපි අනුග්‍රහිත සූත්‍රය විස්තර කරන විවරණය කරන විෂිතුරු වශයෙන් පෙන්වන එක අරගෙන සාකච්ඡා කරලා බලමු කොහොමද මේ වගේ භාවනාවට පෙළඹිච්ච කෙනෙක් තමයි ළඟ දැනට තියෙන මෙච්චරක් මිත්‍යාදිත්‍ය තියෙනවා මෙච්චරක් සම්මාදිත්‍ය තියෙනවා කියලා දැනගෙන ඒ තන දැනටමත් Taman තනවා වඩ아가න තියෙන සම්මාදිත්‍ය දියුණු මට්ටමකටපත් කරන්න කියලා. ඒක චත්තාරීරික සූත්‍රෙත් මේකට සරල සමාන්තරව ගමන් කරනවා. ਸਰුවචන්සේ සඳහන් කරලා තියෙනවා මේ සම්මා දිට්ඨියයි මේ සම්මා සති සමාධියට පූර්වංගම වෙන්නේ මේ සම්මා දිට්ඨිය දෙතවරයි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා අනාසවා අරියෝ අනාසවා මග්ගංගා ලෝකුත්තරා මංගග්ගා මග්ගංගා කියලා මේ සම්මා දිට්ඨිය තියෙනවා ලෞකික වශයෙන් අපිට හදාarලා තන වඩා ගටිසු පැති ඊගාවට තියෙනවා ඒක Java කැවුනට පස්සේ ඒක ලෝකෝත්තර පැත්තටපත් වෙන හැටි කියලා මේ සම්මා දිට්ඨිය පැති දෙකක් තියෙනවා ඒකෙදි මේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියන මේ ලෝකයේ තියෙන සම්මුතිය හරහා දැනගත හැකි සුතමේ ඥානෙ ලබාගත හැකි චින්තාමේ ඥාන ලබාගත හැකි චින්තාමේ නාට වටහාගත හැකි මේ සම්මාදිට්ඨිය පටන් අරගන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨිය කියලා චත්තාරිසික සූත්‍රෙ පෙන්නලා තියෙනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය බොහෝම බුද්ධ ආගමට ගැලපෙනවා අපි මේ දැනට දන්න අද කාලේ පවතින බුද්ධ ආගමත් එක්ක නැත්නම් ආගම පැත්තට බොහෝම ලොකු පදනමක් දෙනවා. අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති උතං අත්ති මාතා පිතරෝ අත්ති ලෝකේ අත්ති පරලෝකේ ආදි වශයෙන් දානීය ආනිසංශයක් තියෙනවා. දුන් දෙය ආනිසංශයක් තියෙනවා. මවෙක් ඉන්නවා, පියෙක් ඉන්නවා, මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, කල කල දේ, පල පල දේ කියන කර්මේස කර්මඵලය පිළිබඳව සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් පෙන්නනවා මේක තමයි සම්මාදිට්ඨියක තියෙන පුළුවන් අඩුම ලංසුව වෙන විදිහට කියන්න පුළුවන් ඒකවත් නැත්තම් කළ කළ දේ ඵල ඵල දේ කියන මට්ටමවත් නැත්තම් ඒක මිච්ඡාදිත්‍යයට වැරෙනවා. ඉතින් අද ලෝකේ පවතින වර්තමානයේ පවතින ආගම් අතර කර්මය සහ කර්මඵලය අදහන්නේ Hindu ආගමත් බුද්ධ ආගමත් පමණයි. ඒක සාමාන්‍ය ප්‍රසිද්ධ කාරණාවක්. Hindu ආගම කර්මය සහ කර්මඵලය අදහන අතරම ලෝක මෞංකාර බ්‍රහ්මයේ ගැන අදහනවා. එනිසා මූල දෙකක් යා විස්තර කරනවා. ਸਰුවචනාංශයේ ලෝකෙට ඉදිරිපත් කරපු මේ බුද්ධ බෞද්ධ දර්ශනය නැත්නම් බුද්ධ ධර්මයේ කර්මේ සහ කර්මඵලයේ අදහන අතර මෞංකාර දෙවි කෙනෙක් ගැන අදහන්නේ නැහැ. එනිසා ඒක පැත්තකින් සමාන්තර ගතියක් තියෙනවා. නමුත් විශේෂත්වයක්ත් තියෙනවා. ਸਰුවචනාංශයේ පෙන්වන දේ. ඒ නිසා Hindu ආගමෙත් බුද්ධ ආගමෙත් මෙරි මෙරි උපදින කතාව තියෙනවා. පුනරුත්පත්ති ගැන කතා කරනවා. ඒ නිසා ඒ වගේදී ජාතක කතා වලට ඉඳ තියෙනවා. මේ ඉන්දියානු දේව පුරාණය ගැන කතා කරනවා. මේ අතර සමාන්තරකමක් තියෙනවා. ඉතින් මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය අද ඉතාමත්ම විස්තර සහිතව නැත්නම් විශාල පරිශන මාර්ගින් බටහිර ලෝකේ යාන්තමින් අඳුනගනිමින් ඉන්නවා. බටහිර ලෝකේ ප්‍රධාන වශයෙන් ප්‍රතික්ෂේප කරලා පටන් අරගත්තේ මේ කළ කළ දේ ඵල ඵල දේ කතාව. ඒක ඇත්තටම දැන් ඔය බ්‍රයන් විස් වගේ මේකට මෑතකදී මේක අදහන්න පටන් අරගත්තේ යුදෙව් ජාතිකයා එයා පරණ තෙස්තමේන්තුවත් අලුත් තෙස්තමේන්තුවත් කුරාණයත් ඒ ශික් නැ යුදෙව් ආගමේ පොතත් බල්ලා කියනවා මේ හැම පොතක්ම පටන් ගන්නකොට ඒ පොත්වල කර්මේ සහ කර්මඵලයත් නැවත ඉපදීමත් සාකච්ඡා වෙලා තිබිලා කියනවා. නමුත් පස්සේ මේ අත්ව මවාගත්ත දෙයයන් ආශික ධර්මයට මේක ගැලපෙන්නේ නැති නිසා 1500 දී විතර වගේ ගත්ත කාඩිනල් වරුන්ගේ සම්මේලනයකදී කර්මේ සහ කර්මඵලයට වැඩි පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කරන බවට ප්‍රතිපත්තිමේ තීන්දුව කරන් තියෙනවා. ඒක හුදු දේශපාලන තීන්දුවක්. එයින් පස්සේ බටහිර ලෝකේ තියෙන්නේ පුනරුත්පත්ති පිළිගන්නේ නැති දර්ශනය. නමුත් දැන් මේ මෑතකදී කරගෙන යන ක්වොන්ටම් ෆිසික්ස් කැවුස් තියරි ඒ වගේ කියලා තාමත්ම දියුණුවටපත් වෙලා තියෙන මේ විද්‍යානුකූල සොයා ගැනීම වල මේ වගේ නැවත නැවත චක්‍රීකරණය වෙනවා කියන එක පිළිගන්නේ නැතුව මොනම විදිහකින්වත් පද්ධතිය විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා මේ අත්ෝ මාති වශයෙන් හෝ විද්‍යානුකූල අලුතෙන් හොයාගෙන තියෙන හම්බ වෙලා තියෙන සොයා ගැනීම දිහා බලනකොට දකින්න බුද්ධ ආගමෙන් පණිවිඩය ගත්තොත් මේක නැවත නැවත එනවයි කියන එක හරි ලස්සනට නව නිෂ්පාදන නව සොයා ගැනීම වල පද්ධතියක් පේනවා. පෙළ ගැස්මක් තියෙනවා. පිළිගන්නේ නැති වුණොත් හරි අසන තත්වයකටපත් වෙනවා. ඒක නිසා අපේ හාමුදුර කෙනෙක් ලියලා තියුණ ආටිකල් එකක් විද්‍යාව බුදුන් සරණයි කියලා. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න කවදාකවත් මේ විද්‍යාව බුදුන් සරණ යන්නේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය මිස සමත සම්මාදිට්ඨියවත් ඊට උඩින් තියෙන විපස්සනා සම්මාදිට්ඨියවත් නෙවෙයි. තාමත් බටහිරේ තාමත් මේ මීට දන ගහමින් වනු ගහමින් මේ යමක් හොඳට කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරකට කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක පිළිගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක ඒ මෙතෙක් කර අවුරුදු 100 1000 ගාණක් මුළු මානවයම බටහිරේ ඉස්සරහින් කියන මානවයම මෙහෙම එකක් නැහැ කියාගෙන ගිය මිනිස්සෙයින්ට මේක අලුතෙන් ඉදිරිපත් කරනකොට ඒක අවුරුදු 2600කට කලින් ආසියා කරේ පහළ වෙච්ච මිනිස්සෙක් මේක ස්වයම්බූ ඥාණයෙන් ප්‍රකාශ කරලා තියෙනවා කියනකොට පියවර දෙකකින් බටහිර පිටිපසට යනවා. මේ වගේ දේශපාලන තීන්දුවකින් මිනිස්සු අවුරුදු 1000ක් නොම කරලා තියෙනවා. දෙක කිසිම පරිශ්‍රණයක් නැතුව කිසිම පරිශ්‍රණාගාරයක් නැතුව කිසිම අයිතිවාසිකම් කතා නොකර සරුවත් යනසේ සුවම්බු ඥාණයෙම දේශනා කරපු එකක් ආශය කරමින් රැකගෙන ඉඳලා තියෙනවා. නිසා දැන් යන පරිවර්තන යුගයේදී නැත්තන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කොච්චර විශාල පරිශ්‍රණාගාර තිබුණත් කොච්චර විද්‍යාඥයෝ හිටියත් මේ ආශය කරේ අදහස මේ සංකල්පය හරි අපි ගත්ත තීන්දුවත් වැරදි, අපේ පරිශ්‍රණයේ ක්‍රමවේදයත් වැරදි කියලා තේරුම් ගන්න. ඉතින් මේ කාලේ හරියට පොත් ලියවෙනවා ඒ සම්බන්ධව කළ කළ දේ ඵල ඵල දේ හොඳ පිළිගන්න වෙන තත්ත්වෙදී. ඉතින් මේක සම්බන්ධයෙන් ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය අරගෙන බැලුවොත් ඒව පරිවර්තන කරන දැන් ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයක් හැදීගෙන යන ලාංකිකයන්ට කර්මේ සහ කර්මඵලය කියලා දෙන්න. මේක අහගන්න අයට කොලව කඩාපෑමක් මේකේට වෙන්න හදා. ඉංග්‍රීසියෙන් ලියවෙන පොත්වල නැත්නම් ඉංග්‍රීසි භාෂාව වල සිංහල දාන පොත්වල මේ දවස්වල බුද්ධමාකාර විදියට කොන්තරත් තරම් තියෙනවා කට්ටිය. අපි සිංහලයට උගන්වන්න සිංහල බෞද්ධයට මේ කර්මේ සහ කර්මඵලේ. මේ හොඳටම ගහ දන්න කට්ටියට කොල් කඩාපෑමක් මේකේ තියෙනවා ඒ මොකද ඒ තරමටම අපේ සිංහල බෞද්ධයා මේ බටහිර උරුවට තියෙන ගෞරවය හොඳට පැත්තකට ලබනකොට පේනවා මේ ආයනු ආයනු ගන්නට හදනවා ආයශරයක් මං කියන්නේ ඇත්තට මේ කර්මේශා කර්මඵලයේ පිළිබඳව අපේ තියෙන දැනුම අලුත් කරගත්තට කමන්නේ සුද්දා කිව්වත් කමන්නේ අපේ කලු සිද්දා කලු සුද්දා කිව්වට කමකුත් නැහැ ඉංග්‍රීසියෙන් කිව්වත් කමන්නේ සිංග්ලිෂ් වලින් කිව්වත් කමකුත් නැහැ ඒක අවශ්‍යයි. කර්මචා කර්මඵලයේ පිළිබඳ දැනුම අපිට අවශ්‍යයි. නමුත් මේ මේ මේ බටහිර මේක ඉගෙන ගත්තයි කියලා අපිට මේකේ අලුතක් නැහැ. අපි කොහොමවත් ඉපදිලා තියෙන්නේ ඒ ඒ ඒ ලේ වලින්මයි. කෙසේ නමුත් ඒ විවරණයේදී අපි මොකද්ද මේ කර්මේසා කර්මඵලයේ කියන එක ඉගෙන ගත්තොත් මවෙක් ඇත පියෙක් ඇත දුන් දෙයි ආනිසංශය ඇත හොඳ කිරුවොත් හොඳ නරක කිරුවොත් නරක මේ බණ භාවනා කරන සමන බ්‍රාහ්මණය ඉන්නේ යත්තන්ඩ මේ සාමාන්‍ය මිනිසුන් තියෙන දැනුමට වැඩිය දැනුමක් ලබාගෙන අභිඥා පව ලබා ගන්න පුළුවන් ආදි වශයෙන් මේ ඥානෙ. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට මේ කර්මේසා කර්මඵල පිළිගැනීම ඊටාම වැදගත් කරුණු දෙක තුනක් අපේ යෝග ජීවිතයට සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ කර්මේසා කර්මඵලයේ පිළිගන්න මිනිහට විතරයි සිල්වන්තෙක් වෙන්න පුළුවන්. කවදාකවත් මේ කර්මේසා කර්මඵලයේ පිළිගන්නේ නැති මනුස්සයට කොහොමඩක්වත් ඉන්ද්‍රිය සංවරයක් හෝ බයලජ්ජාවක් හෝ සීලයක් එන්න බෑ එන්න ඉඩක් ඇත්තෙම නැහැ. ඒ නිසා කවදා හෝ මේ පිරිසි හරි කමන්නේ මේ කර්මය සහ කර්මඵලෙ පිළිගන්න කෙනා විතරක් Taman කරන දෙයට වග වෙනවා. Taman කියන දෙයට වග වෙනවා. Taman හිතන දෙයට වග වෙනවා. මේකට අපි කියනවා සදාචාරාත්මක වගවීම කියලා. මේ කර්මය සහ කර්මඵලෙ අදහන්නේ නැත්නම් මේ සදාචාරාත්මක වගවීමක් නැත්නම් ඒ මිනිස්සයා තිරිසනෙක් එක්ක බොහෝම අඩු වෙනසක් බොහෝම සමානයි තිරිසංගේ වගේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන සංස්කෘතියට හැදෙනවා. මේක සංස්කෘතිය කියලා තියෙන්නේ ශ්‍රී ලංකත් කත්වා ගෘතම් පීවේත් කියලා. ණය වෙලා හරි කමන්න ගිතෙල් බීපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට නෙමෙයි. ඒක අලුත් කාලයට කියන්නේ නැවගිලුණත් බෑන්චු. කාපල්ල බිපල ජොලි කරපල්ල කියන කතාව. ඕක තමයි බටේර ඇතිච්ච ඇති වෙච්ච බටේර දියුණුවෙන්ට හේතු වෙච්ච අපි කියනවනේ දියුණුවක් කියලා දියුණුවට හේතු වෙන ඕන ඕක තමයි. නමුත් හොඳින් හෝ නරකින් කළා හරියන්නේ නරකින් කෙරුවොත් මත්තට මේක ගෙවන්න වෙනවා. ඒ නිසා හොඳින් ඒක කරන එකෙන් දැනටත් මතර කරදරයක් නැහැ. අනුන්ට Tamanට කරදරයක් නැහැ කියන එක තමයි පින කියන එකට අර්ථකතනේ. ආන් මේ වගේ දේවල්ට ඉඩ එන්නේ කර්ම නිසා කර්මඵලය අදහනවා විතරයි. ඒ මිනිසෙකුට පමණයි මේ සීලයක් තියෙන්නේ. ඒ නිසා මෙතන විද්‍යා දදාති විනයන් කියන එකට විශාල පණක් වෙනවා. මේ සම්මා දිට්ඨිය කම්මසගත ඥාන මට්ටමට හරි තමන්න සම්මා දිට්ඨිය තියෙන මනුස්සයට විතරයි විද්‍යාව තියෙන්නේ දැනුම තියෙන්නේ අවිද්‍යාව නැති වෙන්නේ අන්නේ මනසට විතරයි සීලය රකින්න පුළුවන්. විද්‍යාද දාති විනය. ඉතින් නිසා අපේ දරුවෙක් වේවා නැත්නම් අපේ නෑයෙක් වේවා අපේ කිට්ටුවන්තෙක් ඔයාට කර්මේ සහ කර්මඵලය අදහන මට්ටමේ සම්මාදීතිය නැත්නම් ඒ මනුස්සයාගෙන් සීලයක් බලාපොරොත්තු වෙනවා කියන එක ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වෙනවා. හාවුන්ගෙන් අංගන්න බලාපොරොත්තු වෙනවා වගේ. ඒ නිසා එවැනි කෙනෙකුට බුදු කෙනෙක් නැත්තම් ලුණු මිරිස් කන මොලේකින් කවදාකවත් සීලයක් අපේක්ෂා කරන්නේ නැහැ. අර සීලයක් අපේක්ෂා කරන තරම්වත් සම්මාදිට්ඨිය ලා අඩුම ලංසුවක් නැහැ. මේක පිළිබඳව බරපතල විචයට හේතු ගන්නන හේතු ගැනීමට අටුවාචාරින් වංශලා සඳහන් කරනවා මේ කම්මසක ඥාන සම්මාදිට්ඨිය බුද්ධෝත්පාද කාලෙත් තියෙනවා අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා මහබෝසතාණන් වහන්සේ උපදීන උපදීන ආත්මවල බොහෝ විට ගිහිගිය අතහැරලා තපස් පැවිද්දෙන් පැවිදි වෙනවා. එතකොට දියුණු කරන්නේ මේ සම්මාදිට්ඨිය විතරයි. එතකොට ඊට ඉහළින් තියෙන සමත සම්මාදිට්ඨිය නෑ විපස්සනා සම්මාදිට්ඨිය නෑ මාර්ග සම්මාදිට්ඨිය නෑ ඵල සම්මාදිට්ඨිය නෑ. අබුද්ධූත්වාද කාය. තියෙන්නේ මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය විතරයි. ඒක බුදු කෙනෙක් ඇති කරන එකක් නෙවෙයි. මේ සනාතන ධර්මයක්. හැබැයි බුදු කෙනෙක් ඇති වුණත් ලෝකේ කවදාවත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බහුජන මතයට යන්නේ නැහැ කියලා කියනවා. ඒ හැමදාම සුළුතරයක් කියලා. ලෝකේ ඉන්න ජනතාවගෙන් රටක ඉන්න ජනතාවගෙන් ගමක ඉන්න ජනතාවගෙන් ගෙදරකින් අඩුම පිරිසක් තමයි මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළි අරගෙන යනෝ කටයුතු කරන්නේ. ඒ නිසයි මේ ලෝකයේ අද ලැජ්ජ බය නැති, සිල් නැති, දේව ධර්ම නැති, සුඛ ධර්ම නැති දෙයක් පාටපත් වෙලා තියෙනවා. ඒක නිසා අපි තටමැව්වට මුළු ලෝකේ බුද්ධඝම් කරන්න න්‍යායානුකූලවම බෑ. රට බුද්ධඝම් රටක් කරන්න න්‍යායානුකූලවම බෑ. ඒක මේ ගඟක් කියලා හරවන්න හදනවා කි බුදු කෙනෙක්වත් හිතන්නේ නැති වැඩක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ලාවට හරි කමන යාන්ත්‍රමට හරි කමන අපිට කරන දේවල් ගැන බයක් තියෙනවා නම් සීලයක් ගැන හැඟීමක් තියෙනවා නම් ඒක විශාලම ලාභයක් කියලා. අපිට තේරෙනම් අපි මේ හොඳක් කෙරුවොත් හොඳක් ලැබෙනවා නරකක් කෙරුවොත් නරකක් ලැබෙනවා. ඒක නිසා හැඟුම් මුදාහැරලා හික්මීමකින්තරෝ කටයුතු කරොත් ඒකට වන්දිකවන්න වෙනවා කියලා වග වෙන ගතියක් තියෙනවනම් ඒක සම්මාදිටිය අඩුම ලංස වුණාට ඉතාමත්ම සුළුතරයකට පමණක් තේරුම් ගන්න පුළුවන් අප වෙලා කැපෙලා වැඩ කරන්න පුළුවන් දෙයක් ඒ මිනිස්සයත් එක්ක දුර ගමනක් යන්න පුළුවන්. හේමචරි විතරයි සීලයක් පිටන්නේ නිසා යම් කිසි කෙනෙකුට පොදු වශයෙන් හිතන්න යන්න එපා. පුද්ගලික වශයෙන් බලලා එහෙම එකක් තියෙනවනේ. ඒකට බොහොම අගේ ආඩම්බරය කරන්න ඕනේ. මොකද මේක හැමදාම ලෝකේ සුළුතරයක්. මෙන්න මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් ඇති කරන මේ සීලය අටුවාචාරින් වහන්සේලා පෙන්වන්නේ භාවනා ජීවිතයක් ගැන බලනකොට කැලේ මැද හේනක් ගිනි තියෙන මිනිස්සෙක් නැත්නම් මේ වෙල්යායක යල් කන්නේට එළවලු කොටුවක් හදන මිනිස්සෙක් ඉස්සල්ලාම කරන්නේ කොටුව වටේ වැට ගහගන්න එක. හේනකනම් දඬුවට ගහගන්න එක. මොකද නැත්තම් වැවෙන පැලැටි ඔක්කොම ලපටි පැල ඔක්කොම සත්තු කන. නිසා වටේට වැට ගහගන්න එක තමයි දඬුවට ගහගන්න එක තමයි නවදලි හේනක ගොවියා ඉස්සලාම කරන දේ. ඒ දඬුවලට අලියත් බයයි. ඒක හබකක් වගේ පේන. ඒ වගේම මේ වෙල්ෙලියක එළවලු කොරටු ගහනවනම් වටේට වැටක් ගන්නවා. ඌරා වුණත් බයයි. හිතන්නේ යාට මේ උගුල් අටවල කියනවා කියලා. ඉතින් මේ වගේ තමයි ඉදිරියට වැවෙන පැලෑටිවල භවභෝග සම්පatti ලබන්න නම් අනිවාර්යම වැට කඩුල්ල වැට කඩුළු ඉතාමත්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි භාවනා කරන යෝගාචරය සිල් නැත්තම් ඒක නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා හැම වෙලාවෙම භාවනා වැඩ පිළිවෙලකදී මේ සීලය සමාදන් කරවීම ඒ සමාදන්ව රකින්න සීලයට වග වෙන එක බුදුහාමුදුරුවෝ පටව එකක් නෙවෙයි පණව එකක් නිසා බුදුරජාණන් වහන්සේ <clears throat> සීලය ගැන මතක් කරේ සමාදාය සික්කති සික්ඛාපදේශු ශිල්පත ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න කියලා. අනික හැම ආගමකම ශිල්පත් තියෙනවා. ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවට කියන්නේ අණක්. නැත්තම් දෙයයන් ආශි උඹ අපායට කිව්වොත්. මේක දෙයයන් විරුද්ධ වීමක් වෙනවා කියලා ඒව අනක් විදිහට පනවනවා. ඒ නිසා බුද්ධ ධර්මයේ තියෙනවාට කියන්නේ අනක් නැති පනත් කිය. කැමැති නම් රකින්න රැකීමෙන් තමයි මිනිහෙක් දමනුස්සෙද්ද කියන එක තේරෙනවා. ඒ සමාදන් වෙලා නොරක ඉන්නවා නම් මත අවස්ථාවාදීක් වෙනවා. අනවශ්‍ය ලාභ සත්කාර ලබනවා. රකින්න බැරි නම් එයාට කම්මසගතා ඥාන සම්මාදිටිය නෑ. එයාට ඥාණය නෑ. සමාදන්ව රකින්නවා නම් සක්‍රීය වේන්ද්‍රය පවා මිනිඔටුන්න නම නමා බඳිනවලු අනේ ගිහි වෙලත් මේ මිනිස්සු පංචිල් රකින්නවා කිය. නිසා යම් කිසි කෙනෙක් මේ මට්ටමේ ඉන්නවනම් ඒක ලොකු සමාධියට කරන අනුග්‍රහයක්. ඒ වගේම සම්මාදිට්ඨියේ හොඳ පදනමක්. ඒ බුදුම ස්වාමීන් වහන්සේක කියනකොට හුඟක් වෙලාවට කියන්නේ මේ සීලයක් සම්ප්‍රදාන කුල විදිහට අර හේනකට වැට ගන්නවා වගේ එරළු කොටුවකට වටේ වැට ගන්නවා වගේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔපරේෂන් එකක් කරන්න ඉස්සෙල්ලා ඒ ඔපරේෂන් තියටර් එක නැත්තම් ශල්‍යාගාරයේ ජීවාණුහරණය කරනවා වගේ වැඩක් තමයි සීල කියන්නේ. ජීවාණුහරණය නොකරන ලද ශල්‍යාගාරයේ කරන ශල්‍ය කර්මය ඊටාත්ම භයානකයි. නිසා උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මොළේ ඔපරේෂන් එකක් කුස්සියකදී කරන්න ගත්තොත් නැත්තම් කක්කුස්සියකදී කරන්න ගත්තොත් හිතා ගන්න පසු ප්‍රතිඵලය කොහොම වෙයිද? ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ උගන්වන මේ සම්මා මාර්ග සම්මා සමාධිය සීල අඩුපාඩුකම් සහිතව කරන්න හදනවා නම් පොල් ගෙඩියක් බින්දිනා වගේ කුස්සියක ඉඳගෙන ඔළුව බින්දලා ඇතුලේ ඔපරේෂන් කරන්න හදනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා පිස්සු ඇතිනවා කියන එකට බොහොම කෙටි මාර්ගයක් තියෙනවා. මේක අනවශ්‍ය සූදුවක් බාටපත් වෙනවා. මේ මූලික පදනම නැතුව මාර්ග සම්මාදීට අවශ්‍ය කරනා වූ මාර්ග සමත් සමාධියට අවශ්‍ය කරන මූලික සම්මාදිට්ඨියේ පළවෙනි මේකවත් අඩුවනේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් නැතුව මේ ඉහළ සම්මාදිට්ඨිය වලට වැඩ කරන්න හදනවයි කියන එක බොහෝම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ඒක නිසා මම ඔය පර්ත් වල ගිහිලා රිට්‍රීට් කරනකොට ඒ සුදු කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ මේ මේ වැඩමුළුවේදී අපි මේ බෞද්ධ ගතිය දැක්කයි. බුදුහාමුදුරන්ට වඳිනවා, සංඝයාට වඳිනවා, සිල්ලර ගත්තා සුදු රෙද්දක් අඳිනවා. ඒ ගරු කටයුතු පැවැතුම් යවතුන් තියනවා කිව්වා අනික් කට්ටේ විපස්සනා උගන්වනකොට බුදු පිළිම ඕනේ නැහැ කියනවා. වැඳිලි පිදිලි අවශ්‍ය නැහැ අපි කරන සුද්ධ විපස්සනාව. ඉහලින් ආවේක මේ පොඩි පොඩි වැඩ ඕනේ නැහැ කියලා. ඉතින් මේ සිංහලෙත් එක මේ යන ගමනදී අපි ඉස්සල්ලාම වතාවට දැක්කා මේ පවතින සම්ප්‍රදාය. සම්ප්‍රදාය අවශ්‍යයි. ඒකෙන් තමයි අපි මේ කම්මසගත ඥාන සම්මාදිටිය පණ ගහලා ගන්න. නමුත් ඒක නෙවෙයි ඒ සම්මාදිටිය නෙවෙයි මේ මාර්ග සමාධියට උදව් කරන එක. මේක තියෙන්න ඕන. අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම ගත්තොත් මේවට ඉතාමත්ම තුච්ච කරලා පහත් කරලා කතා කරන සම්ප්‍රදාය රාශියක් තියෙන මේ නිවනට පැනගෙන යන කට්ටිය. පයින් ඇවිදින ක්‍රම වලට ඒගොල්ලෝ හරිය නැහැ. ඒක නිසා ඒගොල්ලෝ පැනගෙන යන්න හදනවා. නමුත් මට නිකමට මතක් වෙනවා මේ හා වගේ ඉබ්බගේ තරංගයක් තිබිච්ච කතාවක් තුනේ පොන්තියේ පොත්වල දීලා තියෙනවා. අපිට පැනගෙන පැනගෙන යන්න පුළුවන්. ඒ නිසා ආව හැමදාම ඉබ්බට කෝලිත්තම් කරනවලු. වරින්කු මැසිනා දුවන්නමයිත් එක හැලා. ඒ පඬිතුකම් කතා කරන්න ගිහිල්ලා ඒ පිස්සු අට්ටගෙන නැත්තම් ඔළුව නරක් කරගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. දහොඳට මතක තියාගන්න සරුවචනාංශිකේ ක්‍රමයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඊටාමත්ම ක්‍රමිකයි ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. කිසිම දෙයක් නුසුදුසෙක් නෙවෙයි. ඒ ලස්සනම කෑල්ල තමයි සරුවචනාංශයේ දේශනා කරලා තියෙන්නේ කෙනෙක් සුදුස්සෙද්ද නුසුදුස්සෙද්ද කියලා දැනගන්න දෙවන්නේකට බෑ. දෙවන්නේකට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මම සම්මා දිට්ඨිය ඔයා මිච්ඡා දිට්ඨිය නිසා එන්න එපා භාවනා කරන්න කියලා කාටවත් කියන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය කියලා උඩපයින් කට්ටිය උඟක් වෙලාට මිච්ඡා දිට්ඨිය. ඕනම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැතුව මේකට බැහැ ගන්න පුළුවන්. ඒක නිසා කරගෙන කරගෙන යනකොට මේ සමත මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ක්‍රම පහකට අනුග්‍රහ කරන්න කියනවා සුතානුග්‍රහිත නැ සීලානුග්‍රහිත සුතානුග්‍රහිත සාකච්ඡානුග්‍රහිත සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත මෙන්න මේ කම්මසගතා ඥාන සම්මාදිට මේ වගේ බණ කීම් බණ ඇසීම් කරනවා නම් නැත්නම් හොඳට ලිවිච්ච පොතපත කියවන නේද සුතමේ ඥාන වැඩෙන්න පටන් ගන්නවා මේ මේ සම්මාදිටියත් වටිනා දෙයක් හොඳ පදනමක් මම මේක පදනම් කරන ඉදිරියට යන් කියලා ඊට පස්සේ ආ සාකච්ඡා කරන්න ඕන මොකද සුතය එක දිශාවට ගමන් කරා එක්කෙනෙක් කියනවා අනිත් කට්ටිය අහගෙන ඉන්නවා සාකච්ඡාවේදී අහගෙන ඉන්න කට්ටියට ප්‍රශ්න කරන්න පුළුවන් හරි සජීවී නිසා සාකච්ඡා අනුගයිතේ ਸਰවචනාංශේ බොහොම වැදගත් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඉදිරිපත් කළා තියෙනවා අපේ සම්ප්‍රදායේ ධර්ම සාකච්ඡා සහ කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ මෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතර දක්වන අනුග්‍රහය. ඒ බලුවන් තරම් උනන්දු කරවන්න ඕන. උනන්දු කරලා පිරිසත් එක්ක ඒ අදහස් වල සාකච්ඡා වල ගනුදෙනුවක් සිද්ධ වෙන්න ඕනේ. මගේ පුද්ගලික ජීවිතයේ උංගාක්ව මට අනුග්‍රහ ලැබිලා තියෙන සාකච්ඡා අනුගායිතිය. මොකද මූලික අධ්‍යාපනයේ විද්‍යානුකූල පැත්තට ලැබිච්ච නිසා අපි 10 පන්තියෙන් එහාට බුද්ධ ආගම විෂය කලා විෂයක් විදිහට බිම දාලා පෑගුවා. සිංහල භාෂාව කලා විෂයක් විදිහට බිම දාලා පෑගුවා. පාලකෝ අපි විද්‍යාව කරන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ හොඳම දක්ෂ ළමයි විද්‍යා ශාස්ත්‍රය ගන්නවා. ඊට පස්සේ කට්ටිය කොමර්ස් වලට ගන්නවා. වාණිජ බැරිම කට්ටිය කලා විෂයන් වලට යනවා. ඒගොල්ලෝ තමයි බුද්ධ ආගමයි සිංහලයි කරන්නේ. ඒ නිසා බුද්ධ කවුරු හරි කිව්වොත් එහෙනම් අපි කලාපන්ති ඉන්නේ කියලා අපි බලන්නේ නැහයින් තමයි බලන්නේ. අයියෝ ඒ දක්ෂ නැති කට්ටිය කියලා. ඉතින් තා බුද්ධ ආගම කතා කරනකොට මේක නිකන් සම්ප්‍රදායට අහුවෙච්ච නිකන් මේ මැට්ටන්ගේ වැඩක්. සිංහල භාෂාවත් එහෙමයි. ඉතින් ඒ නිසා ඒකට ඇති කරපු ඒ වැරදි පහත් ආකල්පේ නිසා ඇත්තටම සුතේ තිබුණේ නැහැ. හැබැයි බුද්ධ ආගමන 10 පන්තියේදී මට සම්මානයක් තියෙනවා. ඊට පස්සේ මේ භාවනාවකට පෙළඹෙන්න හදනකොට මට උදව් කරපු මේ මණ්ඩලය මම බොහොම ගරු කරන ගිහි මණ්ඩලයක් පැවිද්දෙකුත් හිටියා ඒ උන්වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික සුද්දෙක් මට දුන්නේ මේ මේ අවශ්‍ය කරන දැනුම සාකච්ඡාව හරහා ඒ නිසා මම කලේ අපේ යුනිවර්සිටි භාෂාවෙන් කියනවා කුප්පි පුරවන එක විතරයි. සාකච්ඡා කරලා අහගෙන ඉන්නවා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අහගෙන ඉන්න එකට උත්තර ලැබෙන්නේ කොහොමද කියලා මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න ඉත දෙන්නේ නැහැ. ගැම්මකුත් නැහැ. උත්තරේ තේරෙන්නේ නැහැ. නැත් අහගෙන අහගෙන ඉන්නකොට මම ඔය 80 79 විතර ඉඳලා 88 වෙනකම්ම පුළුවන් තරම් ඒ සාකච්ඡාවලට ගියා විවිධ ප්‍රශ්න නිසා මම ඒකට සජීවී සම්බන්ධයක් උනේ නැහැ. එකක් මම සම්බන්ධ චුංගාක් කිව්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උනේ මට එච්චර ඉංග්‍රීසි දැනුමක් තිබුණේ දෙක මං පව් පව්කාරකම් වලින් මෙතන ඉන්න ඔක්කොටම වැඩිය පව් කරපු මිනිස්සු. එනිසා මේ පිරිසට ලං වෙලා හිටපේක හරි මට ලොකු දෙයක්. පව් කිරීමේ ආසාව මං අතහැරියෙත් නෑ දිගටම පව් කරා. නමුත් මේ මේ සත්පුරුෂ මණ්ඩල කවදාකවත් ඕ පාපතරය කියලා මාව එළෙව්වේ නෑ. දන්නේත් නැහැ මගේ පුද්ගලික ජීවිතය දන්නේත් නැහැ මේ නිසා මම හිටියේ අතපල්ලේ වැටිච්ච කෙනෙක් විදිහට මේ සාකච්ඡාවට ගියාට පස්සේ බෑ මට එකක් තේරුණා පිටරට වුණත් ලංකාවේ වුණත් ගෑනු වුණත් පිරිමි වුණත් බුද්ධඝම් වුණත් බෞද්ධ වුණත් ප්‍රශ්නේ එකයි ඔක්කොටම තියෙන එකම ප්‍රශ්නේ එක එකන විවිධ භාෂාවලින් විවිධ ක්‍රමයකට වර නැගුවට අහගෙන ඉන්නකොට හොඳට ප්‍රශ්න තේරෙනවා. මේ අහන්නේ මට අදාළ නැති ප්‍රශ්න නෙවෙයි. මට හොඳටම අදාළයි. මට මේක කියන්න තේරෙන්නේ. මගේ මේ ප්‍රශ්නේ මට වර්ණගන්න තේරෙන්නේ. මෙතන සතුටක් ඇති වෙනවා නේ මේකට සාකච්ඡා වෙච්ච නිසා නිකම්ම මටත් මං අහන්න ඕනේ ප්‍රශ්නේ ඇහෙනවා. ඊට පස්සේ උත්තරي හම්බ වෙනවා බොහෝම ලස්සනට. ඒක දිහාගෙන ඉන්නකොට ලාභ දෙකයි. ප්‍රශ්න සාකච්ඡා. ඒ නිසා ධර්ම සාකච්ඡාව කියන එක ඊටාත්ම සජීවී වැඩපිළිවෙලක් කෙනෙක් හිතන්නේ නරකයි මම මේ ප්‍රශ්න අහන්නේ මට දැනගන්නයි කියලා. මං කියන්නේ මේ ප්‍රශ්න අහන්නේ උත්තර දෙන එකනගේ දැනුමයින්වත් නෙවෙයි. ඒකත් හොඳ પરමාර්ථයක් නෙවෙයි. අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ හරියට මේ ධර්ම සාකච්ඡාව වලට අනුග්‍රහ කරා නමුත් අවාසනාවට වගේ මම දකින්නකොට ලොකු සාංශික වයස වැඩි නිසා වැඩි වෙලා කතා කර කර ඉන්න බෑ. නිසා උන්වහන්සේ කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී එවකට හිටව මහතෙරුන් වහන්සේලා ඒ තම තමන් ওই පැත්ත කරලා ගමකට ගිහිල්ලා ඒ ගමේ ඉන්න කොල්ලොත් දෙන්නෙක් පැවිදි කරගෙන ඒ බණපත පත පොත කියලා දීලා වරින් වර ඒ පිටසත් අන්න ගන්න සාරිපුත්තුත් චනන්සේ දකින්න යනවා. ඊළ වන්දෝනා මේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඉතින් ඒ ඒ යන පිරිස හරිය කුල ඇටි හරිය බයයි. මොකද අපේ ගුරු හාමුදුරුවොත් මෙච්චරත් ගුණවන්තයි. උන්වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ඇති කියලා ඉතාමත්ම බය ගරුරව යන්නේ තත්ම උගන්නගෙන යන්නේ එහෙම තමයි. නමුත් සරුවචනාසිකේ වචනයක් සාකච්ඡාට සම්බන්ධ කරගන්න ත්‍රිපිරිස අතර පරස්ස වැඩි දුර පරස්තරේ වැඩි නිසා අඬ ගහගෙන යන ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. සරුවචනාසිකේ හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ දැනගන්න නෙවෙයි මේ ආපු පිරිසට මේ සරුවචනාසිකේ වැඩ ගන්න හැටි. ධර්ම රසයේ විඳින හැටි දැනගන්න ප්‍රශ්නයක් ආවා. ඒක සරුවචනාංශයේ මේ කෙනාට උත්තර දෙන ස්වරූපයෙන් අර ආපු ආධුනිකයන්ගේ මනස දැනගෙන අවශ්‍ය තොරතුරු ටික දෙනවා. අනිත් වගේ ක්‍රමික මේ ඍජු නැති වක්‍ර ක්‍රම වලින් හරියට ධර්මයේ පැතිරෙනවා මේ ධර්ම සාකච්ඡාව. නමුත් අහන කෙනා දැනගන්න ඕනේ අහන ප්‍රශ්නය ප්‍රයෝජනෙයි සලකලා උපයෝගීතාවයක් වෙන ප්‍රශ්නයක් නිසා අපිට විසඳ ගන්න බැරි මේ චිත්තචෛසික පිළිබඳව හෝ මේ ලෝකෙන් එහා පැත්තේ ධර්ම පිළිබඳව හෝ අභ්‍යාගත ප්‍රශ්න ගැන කතා කරන්න ගත්තොත් අපේ ජීවිතේ මදි වෙනවා අපට. එතෙන්ට සම්මාදිට්ඨිය අවශ්‍යයි. මේ ආහන ප්‍රශ්නේ පරෝධිනක් කියනවා කිය. ඉතින් සායේ සාකච්ඡා අනුග්‍රහිතය අද මෑතකදී මගේ දැනුම හැටියට හරියටම උනන්දු කරලා ගත්තේ මහසිසඩෝ විතරයි. මාසි සයිඩෝ හරියටම දවසක් කර දවසක්වත් අඩු ගන්න පුළුවන් කෙන හැමදාම කරන්න කියලා කමටහන් සුද්ධ කරනවා. ඒක සඳහා විශාල නීති පද්ධතියක්. චර්යාවක්. හැම කෙනෙක්ම සම්බන්ධ වී යුතු බවට වගකීමක් කරවලා හරියට බෙහෙත් කසායක් ලියලා බෙහෙත් බිව්වට පස්සේ ಗುಣාගුණ අහන්න වගේ ගෙන්නලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට ඒකට උත්තර දෙන කර්මස්ථානාචාර්යවරයාට යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් ඇති වුණොත් ඒක ඒ කර්මස්ථානාචාර්යව වග වෙන්න ඕනේ අමාරු කොටස මහසිසාඩුට ලියන්න ඕනේ. මහසිසාඩු ස්වාමීන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ විදිහට මූලස්ථානයේ ගත කරන වරික් වර තැන් තැන් උනේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ වැඩ හිටපුවේ මම හිතන්නේ අවුරුදු 1945 වගේ ඉඳලා උඟ ප්‍රසිද්ධ වුණේ මම හිතන්නේ 50 ගණන් වල තිබුණු ඒ 6 වෙනි ධර්ම සංගායනාවේ පුච්චක ස්වාමීන් වහන්සේ විදිහට වැඩ කටයුතු කිරීමේ උන්වහන්සේගේ තියෙන ඒ ත්‍රිපිටක දැනුම හොඳට මෙඩි වෙන්න පටන් ගත්තා. එදලා අපවත් වෙනකම්ම ආපු ප්‍රශ්න සියල්ලම ඒ ස්වාමීන් වහන්සේගේ අතේ යට ගොනු වුණා. මානවයාට තියෙන හැම ප්‍රශ්නයක් වගේ ඇහිලා තියෙනවා. එහල ඒ ශාංශයකට දීපු උත්තර තියෙනවා. ඒක නිසා ඒක බොහොම දැනුම් සම්භාරයක් බුද්ධ ත්‍රිපිටකයේම තමයි මේ සාකච්ඡා ක්‍රමයට ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඒ ශාංශය හැම කෙනෙකුටම කියලා තියෙනවා මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්න කමඨාන් සුද්ධ කරන්න කියලා. මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව මම මේ වෙලාවේ පොඩි වෙලාවක් කරන සාකච්ඡා කරොත් මොකද අපි හෙට කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්න නිසා ඒකෙදී ඒ කමඨාන් සුද්ධ කිරීම විපස්සනාට බරයි. ඒක කියලා පටන් අර ගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ සම්මා සමාධිය ගැන හැබැයි මාර්ග සම්මා සමාධිය ගැන ඒ කියන්නේ විපස්සනාව හරහා යන එකක් ගැන. එතින්දි මේ විපස්සනා කුළු ගැනීම සඳහා උසි ගැනීම සඳහා විපස්සනාව ඔප්නං වීම සඳහා ඒ යෝගාවචරයේ මානසිකාරය යෝනිසෝමනසිකාරයක් කරන්න මෙහෙවන්න ඕන. ඒ මෙහිවීම වගකීම තියෙන්නේ ගුරුවරයාගේ අතේ. එනිසා යෝගාවචරයක දන්නේ නැති වුණොත් කමටහන් සුද්ධ කරන්න ගිහලා නිකන් හරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. මොනවද කියන්න දන්නෙත් නැහැ. අපරාධ කාලේ නාස්ති කරනවා. එනිසා අපි බුරුමේ භාවනා කරන කාලේ ටික දවසක් ගියාට පස්සේ අපි පිටරට වලින් ආපු කට්ටිය එක එකන එක එක જાති කියනවා. සයිඩුගේ කාලේ නාස්ති වෙන නිසා සයිඩු පරිවර්තනය කරන පරිවර්තකයා කොලයක් ගෙනල්ලා ගැහුවා හැම කෙනාගේම මේ කාමරේ උළු අසගාව කමඨාන් සුද්ධ කරන්න යනකොට මෙන්න මේ රාමුවේ ඉඳගෙන කතා කරන්න හිටියේ. ඒක හරි ලොකු වෙනසක් ඇති වුණා. ඊට පස්සේ මම ඒක ගෙනල්ලා ඒක සිංහලට පරිවර්තනය කරලා බෙදලා දෙන්න හදනකොට ඒවකට හිටපු උඟ දෙනෙක් කිව්වා මේව වැඩක් නැහැ මේව ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නේ නැහැ කවුරුත් ගණන් ගන්නෙත් නැහැ කියලා කෙසේ නමුත් මම කරලා බැලුවා නමුත් ප්‍රයෝජනවත් වුණා. කමඩාන් සුද්ධ කිරීම පිළිබඳව ඒ මට උගන්වපු ස්වාමීන් වහන්සේ දීපු උපදේශ ටික ඒකෙදී කියලා තියෙනවා විපස්සනා භාවනා කරනකොට කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඒ කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ තමයි විනාඩි 5ක් හතක් අතර විතර කාලයක් ලැබෙනවා. ඒ කාලය තුල තමන්ගේ මූල කර්මස්ථානේ වාඩි වෙලා භාවනා කරනකොට මූල කර්මස්ථානය සාර්ථක වෙච්ච වෙලාවකින් පටන් අරගන්නයි කියන්නේ. මං ආනාපානට වාඩි වුණා. එහෙම නැත්නම් මම හොඳට පරියන්කේ වාඩි වෙලා හොඳට සමබර කරගෙන සෑල්ලු හිටින් ඉන්නකොට මට මේ විදිහට හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැටුණා නැත්නම් උදරේ පිම්බීම හැකිලින් වශයෙන් වැටුණා ඉතින් මේක නිසා මම මේක මූල කර්මස්ථානේ කරගත්තා කියලා. බුරුමේ කියනකොට නම් ආනාපාන ගැන කතා කරන්න දෙන්නේ නැහැ. කිලිම පිම්බි මැකිලිම පමණයි. මෙහෙදී අපි එම දැඩි කිරීමක් කරන්න අපි කියනවා මතුවෙන ක්‍රමයට නාසිකාග්‍රය හෝ උදරේ පිම්බි මැකිලිම වෙන තැනක් තියෙන එක සඳහන් කළා කියන්නේ. ආහන ඒකෙදි මේ මන් දැන් කියන්න හදාන මේ නාසිකාග්‍රය ඇති වෙන ආනාපානය හෝ උදරය ඇති වෙන පිම්බීම හැකිලිම කියන එක අනිවාර්යයෙන්ම සටහන් කළ යුතුයි සඳහන් කළ යුතුයි නැත්නම් ගුරුවරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒ පාර දිගේ තමයි සුද්ධ වීම වෙන්නේ. ඒ නිසා යෝගාවචරය වාඩි වෙලා ඉනකොට Tamanට වැඩියෙන් ඉස්මතු වෙන්නේ ගන්න හුස්ම නාසිකාග්‍රේද එහෙම නැත්නම් ශ්වසන පද්ධතියේ යටම කෙලවරේ තියෙන උදරයේ පිම්බීම හැකිලිමද කියන එක පිරිසිදු කරගන්න බැරි යෝගාවචරෝ 140ට වැඩි වෙන්න ඉඩ තියෙනවා අන්තිම දවසේ සමාට අර වගේ ප්‍රශ්න අහන. භාවනා කරනකොට ආනාපානෙ කරන්නද නැත්නම් පිම්බීම හැකිලිම කරන්නද කියලා යන්න ඉස්සල දවසේ යහන්. ඒක දන්නේ නැහැ ස්වභාව සිද්ධිය මේක මතුවෙන්න ඕනේ. ඒ අණුවයි ඒ නූලටයි මල් ලමුනන්න තියෙන නිසා ඒ නූලක් නැතුව මල් ලමුනන්න බෑ. මූල කර්මස්ථානේවත් හඳුනාගන්නේ නැහැ. සමහරව චරිත වශයෙන්ම බෑ. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? කොච්චර කල් භාවනා කරත් ගුරුවරයාට අත දෙන්න ක්‍රමයක් නැති වෙනවා. sannivedanaya කරගන්න ක්‍රමයක් නැති වෙනවා. මොකද කර්මස්ථානේ දන්නේ. ඒ නිසා මම වඩන්නේ මේකයි කියන එක කියන්නේ. මට විඳගත්තාම මට ආස්වාද ප්‍රසවාසය වැටුණා. මට ආස්වාද ප්‍රසවාසය මෙච්චර වෙලාවක් දැක ගන්න පුළුවන් වුණා. ආන්නේ යම් කිසි කෙනෙකුට වාඩි වුණාට පස්සේ ඒගේ මූල කර්මස්ථානයේ සාංශුද්ධ දැක ගන්න පුළුවන් වුණා නම් ඒක තව දුරටත් ප්‍රණීත කර ප්‍රණීත කර ගැනීම සඳහා සාක්ෂාත් කර ගැනීම සඳහා සාර්ථක කර ගැනීම සඳහා අරමුණත් එක්ක වැඩි වේලාවක් මේ සතිය පැවැත්වීම සඳහා මහසි සායඩුක තියෙන දෙවෙනි දක්ෂකම තමයි මෙනෙහි කරන්න කියන්නේ. ආස්වාසේ ප්‍රස්වාසය කියලා හුස්ම ගන්නකොට ආස්වාසය කියලා ප්‍රස්වාසයෙන් ගන්නවා, හෙලනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා. පිම්බීම හැකිලිම කරන එක නම් මේ මෙනෙහි කිරීමෙන් ඉස්සලා නොකියවත් අහුවෙනවා මම ඇතුළෙන් පිටවෙමින් බලන. බිම්බි මැකිලින් බලනවා කියන්නේ. මෙන්න මේ ටික පිරිසුදු කරගන්න බැරි මං කියේ සෑහෙන ගණක් යෝගාවචරය ඉන්නවා රිට්‍රීට් කොච්චර දෝ කරලා තියෙනවා අවුරුදු ගණන් භාවනා කරලා තියෙනවා අරමුණ මේකයි කියලා කියන්න බෑ. අපි හිතමු කියන්න පුළුවන් කියලා. මට ආස්වාසිය වැටෙනවා මට ප්‍රසවාසිය වැටෙනවා. බිම්බි මැකිලින් වැටෙනවා. ඉතින් වැටෙනකොට ආස්වාසිය ආස්වාස වශයෙන් ප්‍රසවාසය ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කරලා දෙනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙනසක් තියෙනවද කියලා බලන්න. අත්දැකීමේ අත්විඳීමේ මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙමෙයි. මේ ප්‍රස්වාසේ මේ ආස්වාසයයි. ආස්වාසේ නෙවෙයි කියලා හරියට මේ දෙක දෙකට වෙන් කරලා වෙන්කොට හඳුනා ගැනීමේ පරිච්ඡේද ඥාණයට අත්දව දීමක් වශයෙන් කියනවා. පුළුවන් ද ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ මෙහෙමයි කියලා වෙන් කළා පෙන්නන. මේක විශාල අභියෝගයක්. මේක කියනකොටම 140කට විතර මූල කර්මස්ථානේ අල්ලන්න බෑ 60කට 70කට වැඩි පිරිසකට මේ දේ අහුවෙන්නේ නැහැ. එක්කෝ පේන්නේ නැහැ එක්කෝ නැත්තම් පෙන්නලා කියන්න දන්නේ නැහැ. ඉතින් මේ නිසා මෙතනදී සෑහෙන sannivedanaye ලুকু පරාසයක් හිතෙනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ වෙනස කියන්නේ? ඒ නිසා සමහරට ආප්ත උපදේශ මාර්ගයෙන් රූපක මාර්ගයෙන් නිදර්ශන මාර්ගයෙන් පෙන්ලා දෙනවා. මෙන්න මේකයි මේ අදහස් කරන්නේ මේ ආස්වාස කරනකොට සීතල ගතියක් ප්‍රසවාස කරනකොට උණුසුම් ගතියක් ආස්වාද කරනකොට දිග ගතියක් ප්‍රසවාස කරනකොට කෙටි ගතියක් ආස්වාද කරනකොට කෙටි ගතියක් ප්‍රසවාස කරනකොට දිග ගතියක් නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන ගතිය ආන්නේ විදිහට තමයි අත්දකින්න දේ අත්විඳින දේ දැක්ක හැටියට කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර ලැබෙන ලාභේ තමයි කමඨාන් සුද්ධ කරලා ගිහලා වාඩි වුණාට පස්සේ ඊගාවට වාඩි වෙන වාඩිවිල්ලේදී අර අතනින් පටන් අරගෙන ඉදිරියට යන්න පුළුවන්. ආ මුල ඉඳලා කරන්න ඕන කමක් නැහැ. Taman කියලා ආපු දේ මෙතනයි. ඒක එහෙමද කියලා හොඳට netchara දීලා බැලුවොත් පරීක්ෂාවෙන් බැලුවොත් ඉදිරියට تعلق කරනවා. ඊගාසස කමටහන් සුදුනට මම එදා මේ මේ ටික දැක්කා තවත් එන්නේ එකට මේ මේ විස්තර දැක්කා කියලා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස වෙන්කොට දැනගැනීමේ ඥාණය වෙන්කොට දැනගැනීමේ උපාය ක්‍රමය වෙන්කොට දැනගැනීමේ මානසිකාර ක්‍රමය තේරුම් ගත්තොත් අනිවාර්යයෙන් මේ යෝගාචර ආස්වාසෙන් ආස්වාසයට ආස්වාසෙන් ආස්වාසයට ඇති වෙනස්කම් දකින්නවා කියන එක ඉච්චර අමාරු නෑ. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ඇති වෙනස්කම් දකින්න කියන ඉච්චර අමාරු නෑ. මේ මිත්‍රදී පවා මතක් කරන්න වෙනවා මේ විදිහට ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස ආශ්වාසයෙන් ආශ්වාසයට විනාඩි 5න් 10න් ඇති වෙන වෙනස විස්තර දකින්න පුළුවන් වෙන්නේ විපස්සනා නබුරුවක් ඇති යෝග ආචරණයට පමණයි. ඉතින් මේ නිසා මේක කළ යුතුයමයි මේකමයි ක්‍රමය කියලා කියන්න ගත්තොත් සමත යෝගාචර කැපෙන්න පටන් ගන්නවා. එනිසා යම් කිසි කෙනෙකුට කියන්න බැරි නම් ඒකෙත් පණිවිඩයක් තියෙනවා. මෙතෙන්දි පුංචි තව කාරණාවක් කියත හැකි සමාඩ සූක්ෂම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බරපතල වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතන්නේ තේරුම් ගන්න කෙනෙකුට උදව් වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස කියන අරමුණ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඕකේ මූලික පැතිකඩ තුනක් තියෙනවා, ප්‍රවිෂ්ඨ තුනක් තියෙනවා, පිවිසුම් දොරවල් තුනක් තියෙනවා යෝගාවචරයට. එක තමයි දැන් මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා ආස්වාද ප්‍රසවාසයේ දන්න. නැත්නම් මූණ දීලා තියෙන ආස්වාද ප්‍රසවාස බව දන මේක පළවෙනි පිවිසුම් දොරයි. මේ මත හෝ නැත්තම් සම්පූර්ණ ස්වාධීනව මේ ආස්වාස් ප්‍රසවාසයේ හැප්පෙන්නේ නාසිකාග්‍රයේ නැත්තම් උඩුතොලේ කියලා මේ හුස්ම වැඩපිළිවෙල කාය විඤ්ඤාති කාය විඥානයේ වශයෙන් කායද්්වාරයේ කාය ප්‍රසාදේ කොතනද හැපෙන්නේ කියන එක කිචි කැවෙන්නේ කියන එක වදින්නේ කියන එක තැර වෙන්නේ කියන එක දෙවෙනි පිවිසුම් මාර්ගය මේ දෙකම තියෙන එකනට ආස්වාස උරණ්ඩල්ල මගේ උඩුතලේ වදිනකොට මෙහෙමයි වැටෙන්නේ. ප්‍රසවාස උරණ්ඩල්ල මගේ නාසිකාග්‍රයේ උඩුතලේ වදින මෙහෙමයි වැටෙන්නේ කියලා ආස්වාද ප්‍රසවාස දෙකේ රස වෙනස කියලා කියන්නේ තුන්වෙනි පියුසුම් මාර්ගය. මම මේ ටික විස්තර කළේ දල වශයෙන් කියන්න පුළුවන් හුස්ම ගන්න බව දන්නවා සද්ද හිතිවිලි වේදනා නැති බව දන්නවා හැපෙන තැන දන්නේ නැහැ දෙකේ වෙනස දන්නේ නැහැ කියන මට්ටමේ හුඟක් වෙලාවට ඉන්නේ සමත පූර්වංගම යෝගාවචරය. විපස්සනාවට මුලපටන්ම නැඹුරු ඇති කෙනාට වර එක හුස්ම තේරෙනවා වර එක හැපෙන තැන තේරෙනවා වර එක මේ දෙකේ වෙනස තේරෙනවා. ඒකෙදි හොඳට මතක තියාගන්න ඕනේ හුස්ම ගැන දන්න වෙලාවට හැපෙන ගැන දැනෙන්නේ වෙනස තේරෙන්නේ නැහැ. හැපෙන තැන දැනෙන චිත්තක්ෂණයේදී හුස්ම බව දන්නෙත් නැහැ වෙනස තේරෙන්නේ නැහැ. වෙනස තේරෙන වෙලාවේ හැපෙන තැන තේරෙන්නේ නැහැ. හුස්මද කියන එක තේරෙන්නේ නැහැ. නමුත් චින්තාමේ ඥානේ අන්වේ ඥාණයෙන් තමයි මේ තුන එකතු කරලා මේ තුනම ආස්වාස ප්‍රසවාසයේ පැතිකඩ තුනක් බව තේරුම් ගන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. නිසා ආනාපානිය ඇතුලේ හිටියත් මේ පැතිකඩ අතර එහෙම හිත පනින නිසා යෝගාචර හිතෙන්නේ මගේ හිත තාම සමාධිගත වෙලා නැහැ. තාම සතිමත් වෙලා නැහැ කිය. මොකද යෝගාචරිතන්නේ එක පැතිකඩක දිගටම ඉන්න ඕනේ කියලා මෙන්න මේක තමයි සමත යෝගාචරය විසින් ගන්න ඒකායන මාර්ගය කියලා හිතන එක. නමුත් විපස්සනා යෝගාචර පැතිකඩ තුනක් තියෙනවා. පියුසුම් මාර්ග තුනක් තියෙනවා. මේ වගේ පැන පැන පැන පැන හිත විවිධත්වයක් ලබනවා. මෙන්න මේ පැන පැන පැන පැන ලබන විවිධත්වය හරහා ලැබෙන සමාධියට කියනවා ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. ක්ෂණික සමාධිය කියලා. ඒක හරි සෙල්ලක්කාරයි. කොච්චර සෙල්ලක්කාරද කියනවනම් භාවනා කරන යෝගාවචරයත් අදහන්නේ මේක සමාධියක් කියලා. හැබැයි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් සතිය තියෙනවා කියන. මගේ හිත වර එක හුස්ම තියෙනවා. වර එක හැපෙන තැන තියෙනවා. වර එක දෙකේ වෙනස දකින්න ඉන්නවා කියලා සතිය අඛණ්ඩ බව ඒත් යෝගාවචරයට ගුරුවරයා මතක් කරලා දුන්නොත් අල්ලා ගන්න පුළුවන් නම් ලොකු ඉදිරිපීමක් වෙනවා. මෙන්න මේ ටික සිද්ධ වෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතයි. සීලානුග්‍රහිතේ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නව කරන දෙයට වග වෙනවා. සුතමේ අනුග්‍රහිතෙන් අපි මේ කාරණා අසාධන ගන්නවා. සාකච්ඡා අනුග්‍රහිතේදී භාවනා කරන දේ Taman අත්දකින්නදී තව කෙනෙකුට කියන හැටි sannivedana කරන හැටි පිළිබඳව කවදාකවත් ජීවිතේ හම්බෙච්ච නැති විදියට ඍජු මනසින් මනසට sannivedana ක්‍රමයක් ඉගෙන ගන්න. මේක තව උපණැන් වෙනවා සක්මන් භාවනා ගැන කියන්න ගියා. ඔය සක්මණේදී ඇස් දෙකේ මුත් රූපේ පේනවා. කන සද්දත් ඇහෙනවා. වම දකුණ කියලා කාය ප්‍රසාදයේ වම දකුණ තියෙනවා. මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන ගමන් මේ වෙන සංසිද්ධිය වෙන සංගතිය තමන්ගේ කමඨාන් වාතාවට ඇතුළු කරන්න ගියාම හුඟක් වෙලාට යෝගාවචරය මේ සක්මන් භාවන ගණන් ගන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මොකද හිතෙන්නේ හුඟක් වෙලාට හිත පිට යන වැඩි කියලා. නමුත් ඒකෙන් ලොකු විශේෂයෙන්ම කියන්න පුළුවන් පරයන්ක භාවනාවට වැඩි ඉදිරි පිම්මක් සක්මන් භාවනාවදී ඇති කළ දෙනවා. ඒ සක්මන් භාවනාවත් කරන එක කියන්න පුරුදු වුණොත් විශාල ආනිසංස රාශියක් තියෙනවා. මොකද්ද? සක්මණෙන් පරිබාහිර වුණත් කමන්න යෝගාවචරය ගමනේ ජීවිතයේ දවසේ මේ ඇවිදිනකොට ඔර සක්මණේ කියාපු කමඨා සුද්ධ කරන කියාපු කාරණා බොහෝමයක් සාමාන්‍ය ජීවිතෙත් ගන්න පුළුවන් බව තේරුම් ගන්න. නාන්න යනකොට දාන වන්දන්න යනකොට වෙන දෙයකට යනකොට උනත් සක්මන් මළුවක නොවුනට සක්මනේදී හම්බෙන ලකුණු දක්වන්න පුළුවන් වෙනවා. අනේ ඒ ටිකෙන් යෝගාචරය කමටහන එතන එතන සුද්ධ වෙන්න පටන් ගන්නවා. ගුරුවරයාට ගිහිල්ලා කමටහන් සුද්ධ කරන්න වෙලාව අරගෙන අපොයින්ට්මන්ට් අරගෙන දානවා කරනවා නෙවෙයි. මට මේ සක්මනේදී තියෙන විදිහට වම දකුණ අල්ලන්න පුළුවන්. ඉතින් හරි ලේසි ඒ තරමට ඉදිරියට යන යෝගාවචරයට දවස පුරා සතිය පවත්වන්න කියන්නේ මේ පතුල් දෙකේ මේ විදියට සතිය පවත්ලා වෙන කෙනෙකුට කියන්න පුළුවන් ඥානයක් sannivedana ක්‍රමයක් දැන් තියෙනවා එදිනදා ජීවිතේ හරි ලේසි අතුල් පතුල් දෙකේම ඇති වෙන ගැටුම මේ විදියට මානසිකාර්ට ලක් වෙනවා නම් හරි ලේසි එදිනදා වැඩවලදී සතිය පවත්වන්නේ මේ වැඩවලදී ලේසි මේකදී අමාරුයි කියලා Tamanටම අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ අතුල්පතුල් දෙක කියලා කියන්නේ අපේ සංවේදී උපකරණ ටික. ඒ වගේ යමක් ගැටෙනකොට ඒ ගැටුමට හේතු වෙන වස්තුවේ බරගති, හැලු ගති, ශීතල ගති, රවුම් ගති, සුමුදු ගති ඔක්කොම දැනගැනීමේ හැකියාවක් අනිත් තැන්වල තියෙනවා. මේ විශේෂණ වෙච්ච තැන් තමයි මේ තුඩු, ඇඟිලි තුඩු, අතුල්පතුල්. විශේෂයෙන්ම මේක තවත් තහවුරු වෙන වැඩක් තමයි මේ අතුල්පතුල් දෙකේ මුළු ශරීරයේම ඉන්ද්‍රයන්ගේ නිරූපණයක් තියෙනවා. නිසා ඕනේ ලෙඩක් ආවොත් ඒක අතුල්පතුල් වල සටහන් වෙනවා. සමබර විදියට අතුල්පතුල් ව්‍යායාම වෙනවා නම් අර ලෙඩේ ඉබේම ඒ සම්බාහනය හරහම අයින් වෙනවා. ඒ නිසා නැත්තම් තමන් සංවේදීකම පුරුදු කරලා තියෙනවා ඕන කෙනෙක්ගේ අතක් අත ගාලා ඕන කෙනෙක්ගේ පතුලක් සම්භාහනය කරලා කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ උපකරණේ දැන් දුර්වල වෙලා තියෙනවා කියලා. ඉතින් අද තියෙන ජීවන රටාව ක්‍රමයට සපතු දාගෙන ඇවිදිනකොට අපිට කවදාකවත් පොළොවත් එක්ක කකුලේ සම්බන්ධයක් නැහැ. අපි දැන් බොත්තම් මිරිකලානේ වැඩි කරන්න ඉගෙන තියෙන කැත්තෙන් පොල්ලෙන් වැඩ කරන්න දන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් පතුල් අතුල් දෙක සම්බහනේ වෙන්නේ නැහැ. ඉතින් එnde end ලෙඩ තමයි. මනසත් ලෙඩ වෙනවා, කයත් ලෙඩ වෙනවා. සරුවත්නාජික මේ සක්මන් ක්‍රමය එදා යෝගාවචරයක් වශයෙන් තමන්ගේ වැඩ ටික තමන් කරගන්න ගියාම අර බොත්තම් මිරිකරක හිටපු එක වෙනුවට අතපය මෙහෙසලා මහන්සි වෙන්න වෙනවා. ටිකක් වෙන්න ඕනේ මේක. වෙනකොට ඉබේම ලෙඩ රෝගත් මතුවෙලා ඒව එහෙම සම්බහනේ තුලින් සුව වෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේකට නිල සම්භාහන විද්‍යාව නැත්නම් රිෆ්ලෙක්සොලොජි කියලා කියන එක විශාල වශයෙන් දිනුනන මේ දවස්වල දකුණු කොරියාවේ ඉන්දුනි මැලේසියාවේ ඇමරිකාව වගේ රටවල් වල පුදුමාකාර උපකරණ හදලා තියෙනවා මේ ශරීරයේ අතුල්පතුල් දිහා බලලා ලෙඩේ මොකද්ද කියලා. ඉතින් මම මේ ඔක්කොම අපේ සක්මනේ ඉබේ සිද්ධ වෙනවා. තම තමන්ගේ අතපය හොදනකොට වැඩ කරනකොට ඉසිබේ සිද්ධ මේ ඔක්කොම පිළිබඳ සංවේදී භාවය ඇති කරගෙන තමන්ටම තමන්ගේ කමඨාන් සුද්ධ කරන තැනට යනවනම් ඒක මේ ධර්ම සාකච්ඡාව තමයි ගොඩාක් උදව් වෙන්නේ උදව් ගත්ත මිනිහෙක් මේ කතා කරන්නේ මේ බල බල බල බල මේක සම්බන්ධ කරගත්ත කෙනෙක්. අන්න මේ තුන් ආකාරයෙන් මේ අනුග්‍රහ කරාට පස්සේ මේ සම්මා දිට්ඨියට ඒ පුද්ගලයා සුදුස්සෙක් වෙනවා තමන්ගේ සමත සම්මා දිට්ඨිය දියුණු කරගන්න ජීවන යාත්‍රාව සකස් කරගෙන සමාධිය වැඩි කරගන්න එක තැනක වැඩි වෙලාවක් ඉන්න ඒ කර්මනේ බොහෝ වෙලාවක් ඉන්න මේකට කියනවා මේ මේ විදියට සීලයෙන් සුතයෙන් සකච්ඡාවෙන් අනුග්‍රහ කෙරුවට පස්සේ සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨි මට්ටමට යනවා. ඒ සමත සම්මාදිට්ඨි මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයා සීලවන්තයා භාවනාවට ගියා කියලා ගමේ රටේ කියනවා. අපි මේ සීලවන්තයා විසින් ගත යුතු සුදුසුකම් ටික නැතුව සමත භාවනාවට ගියට ඒක හරියන්නේ. සමාධියක් ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි සීලයෙන් අනුග්‍රහ වුණාට පස්සේ සමත සමාධිය කරන්නේ නැත්තම් ඒක ඉතින් අන්ධයාට මණිකක් පය ගැහුණා වගේ සාසනෙන් වැඩ ගන්නත් බෑ. ওই ලකුණු දෙකම ලංකා බුද්ධ ආගම සාසනේ තියෙනවා. බටහිර පන්නේට හිතන කියන ඇත්තෝ උගත් ඇත්තෝ හිතනවා සීලය අවශ්‍ය නැහැ, දන් දෙන්න අවශ්‍ය නැහැ, කෙලින්ම අපි විපස්සනායෙන් බහින්න පුළුවන්. නැත්තම් සමතෙන් බහින්න පුළුවන් කියලා භාවනා මධ්‍යස්ථාන වලට යනවා. නමුත් බුද්ධ ධම්ම සංඝ කෙරේ ගෞරවයක් නැහැ, අවතුම් පැවතුම් දන්නේ නැහැ, සීලාචාර නැහැ. ඉතින් හරියට ප්‍රශ්නයි. මේ මේ රිට්‍රීට් <coughs> 20 යනකොට අපි දාපු නීති පද්ධතියෙන් පැත්තකින් ඉඳලා බලන කෙනෙකුට තේරෙනවා කොච්චර දලදඬු නීති පද්ධති දාන්න ඕනද මේ සීලේ නැතිකම නිසා. තවමදි මේ මේ මිනිචි තවමදි. තව දිනු කරන්න කියනවා, තව කපන්න කියනවා. හරියට මේ මේ දෙපා දෙපා වේලක් දිගේ හත් දක්වන හරක් රැණක් වගේ කටුකම්බි දෙකුත් ගහලා දෙන්නයි කියනවා. නැත්නම් හරක් බැටපයින්. කියන්නේ ඒ ධර්මතම සමත සම්මාදිටිය නේ. සමත සම්මාදිටිය හරිනම් ඔච්චර නීති මොකක්වත් ඕනේ නැහැ. Taman වග වෙලා තියෙන්නේ මේ අපි මේ ගමන යන්නේ මේ ආර්ය සම්මා සමාධිය ගන්න සම්මා දිට්ඨිය හරහා මේක අවුරුදු කැවිලක් කරන පිටිපස්සෙන් ඇවිල්ලා ඇඟිල්ලෙන් අනින්න ඕනේ නැහැ. ඔය භාවනා මධ්‍යස්ථාන පැත්තෙන් බලනකොට මේ තියෙන්න ඕන මොකද එක එකන දැනගන්නවා මේ විමුක්තියක් හරහා යන ගමනක් න ะ විමුක්තියට යන ගමනක් න ะ මොන නීති පද්ධතිය. අර මිනිහෙක් කියවල මේ යන මට කඩළු මොටද කියලා. මේ වරුවේ හී ආව මිනිහට මොන ඉංගන්ද? Taman යන්න හදන නිවන් යන්න නම් ওই නීති එකක්වත් ඇඟියේ ගෑවෙන්නේ නැති වෙන විදිහට තමයි ශික්ෂාගරුක වෙනවනම් ප්‍රශ්න ලේසි. නමුත් මධ්‍යස්ථාන වෙනකොට පොදුවේ භාවනා කරනකොට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ සියල්ලම යොමු වෙන්නේ මොකටද? ඒ කියන්නේ යොමු වෙන්න ඕන ගැතේ සමාධියක් ඇති කරන තත්ත්වයට. ඒ නිසා සරුවචනසේ දේශනා කළ තියෙනවා සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණියෝ පමෝදිතං මේ uppajjatuti මහන්නේ මේ සීලවන්තයාට සිල්ල ඇති කෙනාට අනිමට ප්‍රමෝදේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරන දෙයක් නෑ කරන දෙයක් නෑ ධම්මතායේ සාභික්ක වේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස ප්‍රමෝදිසා සීලය හරිනම් ඒ මනසට ප්‍රමෝදයක් පහළ වෙනවා කියන එක ප්‍රාර්ථනා කරන දෙයක් නෑ ඒක ධර්මතාවයක් ප්‍රමෝදේ පහළ වෙනවා මම සිල්වන්තයි වෙන මොකක්වත් ඕනේ කවුරු මොන තරම් දුහිල්ල වුණත් Taman ප්‍රමෝදයක් පානවා පමුදිචස බික්ක වේන චේතනාකරණියෝ පීති මේ uppajjatuti ධම්මතායේ සාභික්ක වේ පමුදිතස්ස පීති මහණ මේ ප්‍රමෝදේ පහළ වෙන අනිමට ප්‍රීතිය පහළ වේවා කියලා දේවාල කෝවිල ගානේ ඉල්ලන්න යදින්න යාඥා කරන දෙයක් නෑ ඒක ධර්මතාවයක් ප්‍රමෝදය අපි කරන සීලය පහළ මේ ප්‍රීතිය පහළ ප්‍රීතිය ඇති කෙනාට සුඛය පස්සද්ධහරා සුඛේ බලනවා සුඛේ තියෙන කරන් සමාධිය එනවයි කියන එක ධර්මතාවයක් මේ ඔක්කොම පද ටික එකතු කරලා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා කුසල සීලයක් ඇති කෙනාට අවිප්පටිසාරය කියන එක ඉබේම ලැබෙනවා. අවිප්පටිසාරත්ථායකෝ කුසල ආනන්ද කුසලානි ශීලානි. තමන්ගේ සීලය හොඳ දක්ෂ සීලයක් නම් එයාගේ හිත විපිලිසරකමක් එන්න බෑ. විපිලිසරකම ඒකාන්තයෙන්ම දෙක තියන දුස්සීලකමේ ප්‍රයෝජනයක්. දුසින කියන්නේ නරක ඵලයක්. නිසා පාපසු හැරලා බලන්න යම් විපිලිසරකමක් ඇති වෙලා තියෙනවනම් දුස්සීලකම. නිසා අද ලෝකේ පවතින මේ අසහනය, මේ පවතින මානසික පීඩාව වෙන මොකක්වත් නිසා නෙවෙයි බයලජ්ජ නැති නිසා. ඉන්දිය සංවරය නැති නිසා, සීලය නැති නිසා. ඒකට වෙන කේන් ක්‍රම, යාග හෝ මොකක්වත් හරියන්නේ නැහැ. බයලජ්ජද පහල කරන්න ඕන. ඉන්දිය සංවරය ගන්න ඕන. සීලය ගන්න ඕන. සීල ගත්තාම එතනම ප්‍රමෝදය, ප්‍රීතිය, පසද්ය, සුඛය හරහා සමාධිය ඇති වෙන නිසා සීලය සමාධියත් අතර බොහොමත්ව ධර්ම ගුණයක් තියෙනවා. අනේ ධර්ම ගුණය දැකගත්ත කෙනෙක් තමයි දන් දීලා සීල් දැකලා ඊට පස්සේ භාවනාවට පෙළඹෙන්නේ. ඒක පරිණාමයක් එතන තියෙන්නේ. ඒ ක්‍රමික පරිණාමයක් තියෙන පරිණාමයට අනුග්‍රහ කිරීම පමණයි යෝගාවචරය කරන්නේ. හැබැයි මේ නියම වෙලාවට අනුග්‍රහණය නොකළොත් ඒ සම්මා දිට්ඨියේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨියක් මට්ටමට නගින්නේ. සමත සම්මා දිට්ඨිය නැගලා සාර්ථකුණයි කියලා දැනගන්නේ කොහොමද? මේ නීවරණ ධර්ම ටික පරිඋත්ථාන කෙලෙස් තමන්ගේ හිතට එන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මම නැවතත් මුලට යනවා සීලයක් මට හරියයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ විපිලිසරකම නැතිවීමෙන් නැත්නම් අත්තානුවාද බය, පරානුවාය බය, දණ්ඩ බය, දුක්ගති බය කියන හිතට බය නැමැති අකුසල් ධර්ම ටික එන්නේ නැතුව යනවා. සීලවතා බ්‍රහ්ම මණ්ඩලයකට ගියත්, දේව මණ්ඩලයකට ගියත්, ශාස්ත්‍රීය මණ්ඩලයකට ගියත්, බ්‍රාහ්මණ මණ්ඩලයකට ගියත්, උගත් මණ්ඩලයකට ගියත්, පෝසතු මණ්ඩලයකට ගියත් අභීතව ඉදිරියට යනවා. ඒක උගුරකට වේලෙන්නේත් නැහැ, ධනිස්වා හැප්පෙන්නේත් නැහැ, වෙවුලන්නේත් නැහැ. වෙන මොනවාක්වත් නිසා නෙමෙයි සීලය තියෙන නිසා. ඒක තමයි ජීවිතේක අත්දකින්න පුළුවන්. මේ විදිහට ඇති කරගත්ත මේ වික්ත ප්‍රතිබල ගතිය, පපුව දාලා ඉදිරියට යන්න පුළුවන් ගතිය, විපිලිසර නැති හිත අත්‍යවශ්‍යයි සමාධියක් ඇති කරගන්න. සමාධිය ඇති වෙනකොට මේ පුද්ගලයාට අතුරකින් ඇති වෙන නීවරණයන්ගේ බොඳ වී යෑමක්, දුර්වල වී යෑමක්, අරමුණ ඉස්මතු වීමක්, ඒක අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්, ඒක ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්. ඒ වගේ මේකට කැමැත්තක් එන්න පටන් ගන්නවා. භාවන වැඩමුළුවක් පටන් ගත්තත් දවස් 3ක් විතර යනවා ආධුනිකයෙකුට මේ ගැම්ම ගන්න. ඉතින් මේක මේ සමාධිය සම්බන්ධයෙන් මේ විදිහට දවස් කීපයක සිද්ධ වීමක් අවශ්‍ය වුණාට මම පුද්ගලිකව දැකලා තියෙන එකක් තමයි මේ සක්මන සක්මන් භාවනාවේදී සතිය ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරයට කායික මානසික රෝග දුරු වෙලා ඉන්න ස්ථානේ පුරුදු වෙලා දෙන ආහාර වලට මේ දිනචරියට බොහොම ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන් සක්මන මුල් කරගත්තොත්. එතකොට gedara giniyandat දෙයක් තියෙනවා. මේ සමාධිය නම් භාවනා මධ්‍යස්ථානෙන් යනකොට ඒ ණයට ගත් එකක් වගේ දීලා යන්න වෙන්නේ. ගෙදර ගියාට ඔක හම්බ වෙන්නේ නැහැ. නමුත් සමාධිය සක්මන පුරුදු කරගත්ත කෙනාට සක්මනිය ගොඩක් අස්තර විස්තර ගෙදර ගියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සමාධියට අනුග්‍රහ කරනකොට පරියන්කේ විතරක් නෙමෙයි සක්මනත් එක්ක කරගෙන යනවනම් මේ නිවර්ණත් එක්ක තියෙන සටනේදී සෑහෙන අභීත භාවයක් සක්මන හරහා ගන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට හම්බෙන සම්මාදිට්ඨියට කියන්නේ සමත සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨිය කියලා කියන්නේ නීවරණයන්ගේ නොපැවැත්වි. පරිඋත් ทาน කෙලෙස් නැති ගතිය. මෙන්න මේ පරිඋත් ทาน කෙලෙස් අයින් වීම ජීවිතයක ඒ මනුස්සයාගේ පෞරුෂත්වයේ ප්‍රධාන වෙනසක් ඇති කරනවා. එමෙසට පෙරදක්මක් එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම අදිමොක්ඛේ කියන චෛතසිකය ඇවිල්ලා තමන් කරන දේ එල්ලේ උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන් කරනකොට Tamanට එනවා හිතක්. තව විනාඩි 15ක් විතර යනකම් නම් මගේ හිත කාටවත් බිම දාන්න බෑ මට සක්මනේ පාත්තන්න පුළුවන් වෙයි කියලා. එතන විනාඩි 10ක් 15ක් යනකම් මට මේ ගත්ත පරියන්කේ ගත්ත ආනාපානේ මොන જાතියවත් මට ගෙනියන්න පුළුවන් වෙයි කියලා Tamanට විශ්වාසයක් පහළ ඒ වගේම තේරෙනවා මේ ජීවිතේදී මම මේ යොදන කාලයට මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි මේක මේ මෛත්‍රී බුද්ධ ශාසනයට කරන මූලික පෙරහුරුවක් නෙවෙයි මේ ගෞතම බුද්ධ ශාසනය පණ තියෙන එකක් වැඩ කරන්න පුළුවන් කියන එක මොකද්දෝ සංඥාවක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තේනවා මෙතුආකල් අපි සංසාරේ කිරුවේ මොකද්ද? මේ ඇහැට රූප පෙන්වන්න, කනට සද්ද අස්සන්න, නාසයට ගඳ සුවඳ දෙන්න, දිවට රසමසවුලු දෙන්න, මේ කයට සුඛභෝගී දේවල් දෙන්න මේ රූප ලෝකේ හැඩ ගහපු එක. එතන මේ සුඛෝපභෝගී දේවල් වලට කඹරපු එක. මේකට කියන්නේ සාසනික වශයෙන් ආමිෂ සුඛය. සමත භාවනාවේ වෙන්නේ නිර්ආමිෂ සුඛේ පෙන්ලා දෙනවා. ආමිෂ සුඛයට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන රණ්ඩු සරුවල් දෙපා වේලි නඩු කොච්චර දෙුණා නිර්ආමිෂ සුඛයට කිසිම තරගයක් නැහැ. නිතරංග ජයත් තියෙන ඇති වෙන්න තියෙන නමුත් එතන යන කෙනෙක් නැහැ. එනිසා තියෙනවා මිනිස්සයෝ මිනිස්යාට තියෙන මේ අතිවිශේෂ හැකියාව දිනු කළ සතිමත් වෙලා සමාධිය හරහා ඒ නිතරගෙන් ලබන්න පුළුවන් ඒ සමාධි සුඛේ විඳිනවා මනුස්ස ස්වරූපෙන් ඉන්නා වූ අනිකුත් පුතඥයෝ අනිත් ලෝකයේත් එක්ක රණ්ඩු කර කර මේ රූප වෙනුවෙන් ශබ්ද වෙනුවෙන් ගන්ධ වෙනුවෙන් රස වෙනුවෙන් පහස වෙනුවෙන් අතිකාල සේවාවල් කරමින් රට රාජ්‍ය අතාරෙමින් තැන් තැන් වල යමින් පුදුමාකාර විදිහේ තරඟයකට ඉදලා තියෙනවා. ඒකාන්ත ඵලය තමයි අසහනය. ඒකාන්ත ඵලය තමයි මානසික අසහන. ඒ අසහනයට බෙහෙත් කර කර ආයත් රූප බලන්නම තමයි යන්නේ. අන්නේ සංසාරේ ගෙනාපු මේ ඊටාම තුච්ච රසයකට තියෙන මේ ආශාව නිරාමස සුඛයත් එක්ක කල්පනා වුණාට පස්සේ ඒ මනසට ඇස් දෙක පෑදෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආමිස සුඛයට නටන මිනිහා එක ස්පොට් එක කියලා සර්වචනසේ කියලා තියෙනවා. නිරාමිෂ සුඛේ දන්න මිනිහා ඇත් දෙකම පැදිච්ච කෙනෙක් විදිහට යාට ගැඹුරු පේනවා. මේ තුආකල් අපි සංසාරේ කෙරුවේ මේ තිරිසනුන් හා සමාන මේ ඇහ කන දිව නාසය පිනවන්න ගියා. දැන් අපි සරුවචන සාසනයක වැඩ කරනවා. අපිට දැන් නීවරණයෙන් තොර වෙච්චයි. නිරාමිෂ සුඛේ ලැබෙනවා. නැත්නම් සමතය සමත සම්මාදිට්ඨිය එතෙන්දි කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවෙය්‍ය කියලා අටුවාචාරින් වහන්සේ. ප්‍රතිපක්ෂ ධර්ම වෙන නිවර්ණ අයින් වුණාට පස්සේ කොච්චර ගැඹුරක් පේනවද කියනවනම් ඊමණට අර සීලේක ඉඳලා සමාධියට ගිහලා සමාධියද ලැබෙන මේ සුඛය සමාධිමේ සුඛය මනුෂ්‍ය ජීවිතයක ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම එකක් වශයෙන් සමහරවිට කියනවා manussත්වයේ ඉක්මවල ගිය එකක් විදිහට තේරෙන පටන් ගන්නවා එතකොට එන ඒක මේ සත්පුරුෂයන්ට විතරක්, සබ්‍රක්‍මචාරින් වහන්සේලාට විතරක්, ආර්යයන් වහන්සේලාට විතරක් වෙන් කරපු වෙනම මේසයක්. මේ පෘථග්ජනය යන මේසේ සංගරාජ රම්බුරුවන්ගේ බලු දානිවාද. හොඳ ලස්සනට කැමරිලා බල්ලෝ බැඳලා ඉන්නකන් හරි කාපල්ලා කියලා ලියපු දවසේ කවදාකවත් කැම කන්න වෙලාවක් නැහැ බල්ලෝ බල්ලෝ උන් උ කාගට. වැඩිම බලු කැම්බැල්ලේ. ඉතින් රජුරු ඇවලු මොකද මේ ගෝසාව කියලා ඉස්සරහද සංගරාජ රාම්දුර සංගරාජ හාමුදුරන්ගේ බලු දානි කිය. මේ පුතඥයන්ගේ පාටි කියනෙව්වා ඔයගේ සෙල්ලම් ඔක්කොම ටික සංගරාජ හාමුදුරන්ගේ බලු දානි වගේ තමයි කෑම කන්න වෙලාවක් නැහැ උරුට්ටුව තමයි තියෙන්නේ. ඉතින් මේ මට්ටමට යගියේ නැතු අපිට මැරෙන්න වුණොත් මේ ජීවිතේ මෙච්චර ලස්සන සාසනයක් හම්බෙලා මෙච්චර විස්තර තියෙද්දි ඒකට දෙවන්නේකට දොස් කියන්න බෑ. මේක ලබන්නත් දෙවැන්නේගේ සහයෝගයකුත් නැහැ. නැති වෙන්නත් දෙවැන්නේක් නැහැ. අන්න ඒ තරම් ශ්‍රේෂ්ඨ උප්පත්තිය තමයි මනුස්ස භාවය කියලා කියන්නේ. මනුස්ස භාවයත් ලැබිලා මේ දේත් ලබන්නේ නැතුව අපි මේ උරුට්ටු කරන ලෝකයේ කොච්චර කැපිපෙන්න හැදුවත් ඒකේ සත්ත පහක ගන්න දෙයක් නැහැ මේ ආර්ය සම්මා සමා